අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් දවසකින් ඉස්සරහට අවිල්ලා දසුත්තර සූත්‍රයේ ඒ උපාදේ තබ්බ ඥාන සම්බන්ධයෙන් තවත් ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන සිරුම දෙනා ඒ සඳහා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ද නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා උපාදී තබ්බා චත්තාරි ඥානානි ධම්මේ ඥානං අන්වයේ ඥානං පරියේ ඥානං සම්මුතියා ඥානං තීති අවසර කරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත් ස්වාමීන් වහන්සේ මුල පුරලද මේ උපයාසපයාගත යුතු ධර්ම හතර පිළිබඳ ප්‍රශ්නේදී නැත්නම් සරුවත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විශ්ින්න කරන මේ ප්‍රශ්නේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේම උත්තරේ වෙන්නේ ඥාන හතරක් තියෙනවා. ඒ ඥාන හතර කෙනෙක් උපයාස අපයාගත යුතුයි කිය. හතරක් කියන මේ අර්ථයේදීම ඊට පස්සේ හතර නම් වශයෙන් වෙන්කොට කීම තමයි ඊගාවට පියවර. නිද්දේශය. උද්දේශය තමයි හතරක් කියන එක. ඥාන හතරක්. සනිදේශ වශයෙන් නම් වශයෙන් වෙන් කළ කියනවා ධම්මේ ඥානං අන්වේ ඥානං පරියේ ඥානං සම්මුතිය ඥානං කිය. එතකොට මේ ධම්මේ ඥානං කියලා කියන්නේ ඇති හැටි කියලා අපි එකට කියනවා. එහෙම නැත්නම් හුදු අවධානය යොමු කෙරුවොත් ඕනම වෙලාවක ඇති හැටි පේනවා. ඉතින් අපිට අර හුදු අවධානය නැත්තේ මොකද? අපේ හිත විවිධාකාර මති මතාන්තර රුචි අරුචිකම් පෞරුෂත්ව ලක්ෂණ කර්ම වේග ඇබ්බැහි නිසා අපිට කිසිම දෙයක් තියා ඇති හැටියට බලන්න බැරි තරමට මේක ව්‍යාකූල වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා සමහරෙකුට මේ ධම්මේ ඥානං කියනකොට බය හිතෙනවා. ඒක මේ රහතන් වහන්සේලාට තියෙන එකක් ආර්ය ශේෂ්ඨේ පමණක් තියෙන එකක් කියලා. ඒ නිසා මොකද දෙනෙක් හිතන්නේවත් නැහැ මේ අපි වාගේ අමුදරුවන් රකින්න ගිහිගේ ඉන්න ඇත්තන්ට මේ ධම්මේ ඥානේ අහන්නවත් සුසුකමක් තියෙන කියලා සමාජලාට උඟ දෙනෙක් ඒකට පසුබාහන ගතියක් තියෙනවා. ඒ නිසා ඒවා ගොඩක් කලාට ගියන් අතර ධර්ම දේශනා කරනකොට මාතෘකා වෙන්නේ ධර්මයේ දේශනාවකට මාතෘකා වෙන්නේ නැහැ. නමුත් අපි ඊයේ මුලදී මතක් කරගත්ත විදිහට යම් කෙනෙක් ලෝකයේ පිළිබඳව සදාචාරය පිළිබඳ හෝ සංස්කෘතිය පිළිබඳ හෝ හැදියාව පිළිබඳ හැඟීමක් නැතුව ඉන්න මේ 6 4 තේරෙන්නේ නැති වයසේ ඒ කෙනාට පේන්නේ ඇති ඇටි විතරයි. ඒකේ මොනම විදියකටත් ඒකට ආයිත්තම් කිරීමක් ආලවට්ටම් කිරීමක් නැහැ. නමුත් ඒක නත් දන්නේ නැති නිසා ඒ කෙනාට ඒකේ ආනිසංසිකුත් නැහැ. දැන් ඊට පස්සේ එතන ඉඳලා 6 4 තේරෙන වයසේ ඉඳලා අපි මේ ඔළුව ක්‍රේල් කරනවා. කොණ්ඩේ නෙවෙයි ක්‍රේල් වෙන්නේ ඔළුව ක්‍රේල් වෙන්නේ. කිරුණාට පස්සේ මොනම දෙයක් දිහාවත් ඒ ඇති හැටිය බලන්න බැරි විදිහට අපි බලන්නේම පූර්ණ නිගමන සහිතව. එහෙම නැත්නම් කබරෝගය බලන්නේම තරබයා කරගෙන කණ්ඩ. අම්ම දෙම ඉච්චරයි. ත්‍රිජානාසේ දේශනා කළා තියෙනවා අත්හට්ට පඤ්ඤා අසුචි මනුස්සා කියලා. මිනිස්සෙක් මොනවාරි දිහා බැලුවොත්, ඇහුවොත්, ගඳ බැලුවොත්, රස බැලුවොත්, පහස ලැබුවොත්, හිතුවොත් අර්ථය විතරයි හිතන්නේ. අර්ථ ශාස්ත්‍ර විතර රුපියල් ගැන රුපියල් වලින් තමයි හිතන්නේ. අත්තට වඤ්ඤා. ඒ ප්‍රඥාව මිනිසයා කිල්ලෝරක් නැතුව හම්බ කරනවා. හැබැයි ඒක අසුචි කියලා කියන බුදුහාම. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා භජନ୍ତି සේවಂತಿ ච කාරණත්තා නික්කාරණා දුර්ලභ ආජ්‍ය මිත්තා. කවුරු හරි කවුරු හරි භජනය කරනවා නම් සේවනය කරනවා නම් ඔය කීයක් හරි කඩා ගන්න තමයි. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා කවදාවත් එහෙම ලාභයට සත්කාරයට සම්මාන සිලෝකයක් නැතුව ඇසුරක් කියන එක නික්කාරණා කියලා කියන නිස්කාරණේ කවුරක්වත් ඇසුරක් පවත්තන්නේ නැහැ. අත්ථත වඤ්ඤා අසුචි මනසේ හේව් මිනිස්සු මේකේ ඉන්න නිසා එක එක්කත් ආශ්‍රය කරන්න එපා කැලේට ගිහිල්ලා කඟ වෙන්නේගේ තනි අඟ වගේ ජීවත් වෙන්නයි කියලා තියෙනවා. වෙන්නේ එතකොට කණ්ඩ රැතු යන. කවුරු කණ්ඩ දෙන්නේ නැහැ. ඒ නිසා මේ අරගොල්ලත් එක පොඩි ඇසුරක් තියාගෙන ඉන්න වෙනවා. බඩගිනින්න බැරි ඉන්න. හැබැයි කක්කම තමයි. කක්කම තමයි. ඉතින් මේ අපි අද අහපු විදිහට මේ බුදු අවදානය කියලා කියන්නේ එහෙම මොකක්වත් නැතුව නික්කාරණ කිසියම් කාරණයකින් තොරව කටයුතු කරන මේ මනුස්සයා පිස්සෙක් කියලා තමයි ලෝකයා ගණන් ගන්නේ. ඒ අසුර පවත්තන්නේ ආවල් ලාභේ සඳහා නෙවෙයි, සත්කාරයේ සඳහා නෙවෙයි, සම්මානයේ සඳහා නෙවෙයි, ශිලෝකයේ සඳහා නෙවෙයි න ะ අර්ථ ශාස්ත්‍රයක් ඇතර නැහැ. ආර්ථික විද්‍යාවක් ඇතර නැහැ. අසුරක් තියෙනවා. එහෙම දුර්ලභයි කියන බුදුහාම. නික්කාරණ දුර්ලභාජ්‍ය මිත්තා අත්හට පඤ්ඤා අසුචි මනුස්සා ඒකෝචර එකක විචාරක ඒ නිසා මේ ධර්ම ඥානය ධර්මයේ කියන ඥානය කියලා කියන්නේ ඥානේ හෙළුවෙන් තියෙන වෙලාවට ධර්ම ඥානය කියන එක අන්දලා ආලවට්ටම් කරලා ඔප දාලා තිනකොට ඒකට සම්මුති කියනවා. ඒ තේම නැත්නම් ඒ දක්කනාවේ දෘෂ්ටි කෝණය අනුව. ඒ නිසා මේ ධම්මේ ඥානෙ විස්තර කරනකොට උඟ දෙනෙක් මේ පන්තියේ හිටියට වෙනකෝ හරි තනිනවා. අනේ අපට ඕවා තේරෙන්නේ නැහැ. ඕවා අපිට අදාළත් නැහැ. ඒක රහතන් වහන්සේගේ වැඩක්. ඒක නිසා අපට මේ සම්බන්ධයක් නැහැ කියලා. නමුත් අර පොඩි දරුවා වයසේදී හැම කෙනෙක්ම ඕකේ ඉඳලා තමයි මෙතෙන්ට ආවේ කියනකොට කාටක් තියෙනවා පුංචි ප්‍රායෝගික හෙලිදරව්වක් එලි මහණක් පුංචි කාලේ අපි ළඟ තිබුණේ සුන්දරත්වයේ ආවේ ඔය තියෙන ධර්මයේ ඥානය නිසා. අපි අතර අපි දන්නේ ගෑනු පිළිවි. අපි දන්නේ සිංහල දෙමළ. අපි දන්නේ හරි වැරදි අපි ඔය සෙල්ලම් කරනවා. ඒ සෙල්ලම් වයසේදී තිබිච්ච සුන්දරත්වයේ කොහොම විදියකින්වත් ආය ගන්න බෑ. ඒක නිකන් මොරකාවල් නැති වැට කොටු බැමි නැති අපේම අපේම නවාතන. දැන් හැම තැනම මුරකාවල් වැට කොටු බැමි කිසිම තැනක නවාතනක් නැහැ ගිය තැන කුඤ්ඤ ගහගත්තා කූඩ අරම ගහගත්තා අයිතිවාසිකම් කියන්න පටන් ගන්නවා. ඉතින් ඒක ධර්මීය ඥානයේ ඉක්වීම කියලා කියන්න පුළුවන් අතර මේ කරන හැම වෙලාවෙම ආතතිය ලැබෙනවා ආසහනෙ ලැබෙනවා. ඊට පස්සේ අපි හිතමු මේකේ නාමේ ධර්ම ඥානෙ ලබා ගැනීම සඳහා නැත්නම් ඇති හැටි දැකීම සඳහා නැත්නම් යථාව දර්ශනීය සඳහා එහෙම නැත්නම් යථාභූත ඥානෙ සඳහා භාවනා කරුවයි කියලා. ඉතින් භාවනා කළ දවසක යා මේ හුස්ම ආස්වාසය කරනකොට කිසියම් තේරිමකින් බේරිමකින් තුනට හුස්ම ගන්නකොට මෙහෙමයි වැටෙන්නේ කියලා ඇති හැටි දැක්කයි කියලා. ඉස්ලාම දැක්කට නෙවෙයි එහෙම කියන්නේ කරලා කරලා කරලා හුරු වුණා. ප්‍රසවාසයක් දැක්කා. එතකොට යාට යම් දවසක ඒක වාර්තා කරන්න පුළුවන් තරමට આવොත් එයා දන්නවා මේ ඇති හැටිය දකින්න ගොඩාක් වෙලා ඉඳගෙන ඉන්නවා. ගොඩාක් ආස්වාසය අසු කරන්න. ගොඩාක් ප්‍රසවාසය අසු කරන්න ඉඳලා හිටලා ඒ හුස්ම හුස්ම වශයෙන් පේනවා. ඒක හරියට මේ සුදු ආලෝකයක් ජල බිඳුවක් කරා ගිහිල්ලා ෂඩ්වර්ණ රශ්මීන් බවට පත් වුණාට පස්සේ එයා යම් වෙලාවක මේ ෂඩ්වර්ණ රශ්මී දැක්කට පස්සේ යාට තීරුම් ගන්න පුළුවන් වුණොත් මේ ප්‍රිස්මයක් හරහා ජල බිඳුවක් හරහා ගියොත් මේ සුදු ආලාවකයේ වර්ණ විශ්ලේෂණයකට යනවා ෂඩ්වර්ණ වෙනවා මේ දෙකම එකයි මේ සුදු ආලෝකය තමයි මෙහි එන්නේ. ඒ නිසා මේ මේ වෙලාවේ දැම්මට පේන හුස්ම තමයි හැම වෙලාවෙම තියෙන්නේ. නමුත් ඒක මට ඒ විදිහට පේන්නේ නැත්te ඒක බලන්නේ නැති නිසා බැලුවත් බලන්නේ වර්ණ කණ්ණාඩි දාගෙන නිසා කියලා දැන් මේ වෙලාවේ මට පේන විදිහේ මේ රාග ద్వේෂ වලින් තොරව හුස්ම හුස්ම වශයෙන් පේන එක හැම වෙලාවෙම තියෙනවා නමුත් මට ඒක එහෙම වැටහෙන්නේ නැත්තේ මගේ හිත විවිධ කෙලෙස් විවිධ ආශාවල් විවිධ රුචි අරුචි නිසායි කියලා එයාට දැන් මේ වෙලාවේ හිටියට මට ඊයේ හුස්ම ඔහොම තමයි පෙනුනේ බැලුවෙත් නෑ බැලුවට මේ වර්ණ කණ්ණාඩියකින් තුලින් බැලුවා වගේ උනේ හුස්ම දෝෂයක් නිසා නෙවෙයි බලන හැටි. හෙටත් මේ වෙනකොට හෙට දවසෙත් මේ වෙනකොට හුස්ම ඕකම තමයි. නමුත් මේකට මේ ඒක නිර්වස්තර කරලා බලන්න එහෙම නැත්නම් මේ හුදු බැල්ම බලන්න දන්නේ බලන්න පුළුවන් නේද? ඕක තමයි හොම පේන්නේ කියලා මේ වර්තමාන දැනුම අතීතට අනාගතයට දාලා දැනගන්න අනුවනට කියන අන්වේ ඥානය කියලා. එහෙම නැත්නම් සංසන්දනාත්මක දැනුම එහෙම නැත්නම් සාපේක්ෂතාවය කියලා. ඉතින් ඒක හර මේ පුංචි දැනුම මුළු භවයේ පුරාම විහිතුල දකින්න පුළුවන් බැලුවොත් පේනවා වර්ණ කණ්ණාඩි දාන්න නැතුව බැලුවොත් ඇති හැටිය පේනවා ඒක ඕනම වෙලාවක ඕන කෙනෙකුට කරන්න පුළුවන් නමුත් කවදාකවත් ආර්ථික ලාභයක් දෙන්නේ නැහැ සත්කාරයක් දෙන්නෙත් නැහැ සම්මානයක් දෙන්නෙත් නැහැ ඒ නිසා අපි ඒව බලන්න වෙලාවකුත් නැහැ මේක බලන එකේ කිසි අර්ථයක් වටහෙන්නේ නැහැ නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා සාරිපුත්‍ර සංසේ සඳහන් කළා තියෙනවා මේ ධම්මේ ඥානය ඥානය නැතර ශ්‍රේෂ්ඨම ඥානෙ. මොකද ඒක පිවිතුරුයි. ඒක නිර්මලයි. එතන ගියාම ආසානේ නැහැ. අපි නැවතත් පොඩි ළමෙක් පාටපත් වෙනවා. ඉතින් ඒක උනාට පස්සේ තේරෙනවා ඒකපත් කරගන්න පුළුවන් වෙලාවේ තියෙන මේ පිරිසිදු දර්ශනය ඕනම වෙලාවක තමයි ළඟ තියෙනවා. අතීතනාගත වශයෙන් ඒක ඉතිර පෙතර බලන ඥාණයට කියනවා අන්වේ ඥාණය ණය විපස්සනා තර්කණය ආකාර පරිවිතක්කය ආදි වශයෙන් ගොඩාක් තීර තියෙන නිසා අපි පුංචි ඥානයක් උතනක හරි ලබා ගත්තොත් අපිට ඒක විවිධ තැන් වලට විශේෂම කාලයේ දිගේ අතීතනාගතයට යොදා බැලීමට කියන අන්වේ ඥානය කියලා. ඒ අන්වේ ඥාණයෙන් තමයි අපි මේ තමන් ලබන අත්දැකීමෙන් මම හෙට මම ඊයේ මේක තමයි වෙන්නේ නැත්තේ කියලා ඒක නිකන් ආකාර පරිවිතක්ය හරහා තර්කණිය හරහා යම් ප්‍රමාණයකට ප්‍රත්‍යක්ෂේන නෙවෙයි හැබැයි ප්‍රත්‍යක්ෂයේ අනුසාරයෙන් දැනගන්න ඥාණයට කියනවා අන්වේ ඥානය කියලා. ඉතින් මේ දෙකටම අපි දවස් දෙකක් අරගත්තා. නමුත් ඒක හිතා ගන්න අමාරුයි. ඒක පිළිබඳව ඇතිවෙන්න අවබෝධයක් එහෙම නැත්නම් සන්තුෂ්ත වෙන්න අවබෝධයක් ලැබුවයි කියලා. අද ඊට පස්සේ සරුවචන සාරිපුත්‍ර ස්වාමීන් ගන්නනවා මේ පරියේ ඥානං කියලා එකක්. පරියේ ඥානං කියලා කියන්නේ දැන් මට මෙහෙමනම් තව කෙනෙකුටත් ඕකමයි කියලා තේරුම් ගන්න ඥාන. ඒකට චේතෝ පරියේ ඥානය කියලා තමයි අපිට සාමාන්‍ය බුද්ධාංගපතේ උගන්වන්නේ අනුන්ගේ සිද්දන ගැනීමේ නුවණ. ඉතින් මේකත් උප්පත්තියම මේක තියෙන ඇත්තෝ ඉන්නවා. ඒකත් මැජික් එකක් වගේ තමයි අපි බලන්නේ. එහෙම නැත්නම් කාට හරි කාගට හිත් කියවන්න පුළුවන් නම් ඒ පුදුරට පුදුමාකාර කරු කරනවා මිනිස්සු බයයි. ඒ මනුස්සයා දැන් මට මට හිතෙන දේ පේනවා නම් ඉතින් ඇඳුම්ගලවෝ කියන වැඩේ. හෙළුවේ. ඉතින් ඒ නිසා හරි බය. ඒ නිසා මේකත් අපි ඈත් කරලා තියාගෙන ඉන්නේ. වැඩි කිට්ටු කරන්න කැමති. නමුත් අපි බලන්න මම උත්සාහ කරන්නේ දවස් ඇතුලේ ධර්ම දේශනාව හරහා මේ භාවනා කරන කෙනෙකුට සතිමත් කෙනෙකුට නැත්නම් Tamange හිත හොඳට ඒ පැත්ත මේ පැත්ත දාලා විවිධ ආකාරවල බලපු කෙනාට ඒ Taman ලබා ගන්නා වූ අස්පනා අපිට ලබා ගන්නා වූ මම දැන් මෙතන ලබා ගන්නා වූ මේ සිත පිළිබඳ ඥාණය කොතෙක් දුරට තව කෙනෙකුගේ හිත දැන ගැනීමට යොදවා ගන්න පුළුවන්ද කියන විපස්සනා කොටස විතරයි. ඒකේ තියෙනවා චේතෝපරිය ඥානය කියලා සමතේට අයිති කොටසක්. අනුන්ගේ සිත් හසර දැනගැනීමේ ඥානය කියලා. ඒක දෙකක් තියෙන එකක් අර ආකාර පරිවිතක්ය හරහා Tamange දැනුමට සාපේක්ෂව වෙන කෙනෙකුට යන්න වෙන කෙනෙකුට ආරෝපණය කරලා බලන එක අන්තික තියෙනවා සමතයෙන් ලබා ගන්න පුළුවන් චේතෝපරියාය ඥානයි. ඉතින් මේ ධර්ම දේශනාවට මම සම්බන්ධ කරන දන්නේ විපස්සනා වශයෙන් තමන් විඳින දේ චිත්ත නියාමයේ වශයෙන් දෙන්නකොට වෙනසක් නැහැ. එකමයි. නිසා වඩ වඩා Tamange හිත එන හැම පැතිකඩක්ම එන හැම මොනතක්ම එනතන් චිත්තානුපස්සනාවටම ලක් කෙරුවොත් යාට තේරෙන්න පටන් ගන්නවා මේ හිතම තමයි වෙන කෙනෙක්ගේ තියෙන්නේ. එතකොට ඒ කෙනා මේ දඟලන්නේ මෙන්න මෙවැනි ආවේගයක් නිසා. මෙන්න මෙවැනි චිත්ත tattයක් නිසා. මෙන්න මෙවැනි කෙලෙසයක් නිසායි කියලා. නැත්තම් මෙවැනි ගුණ ධර්මයක් නිසායි කියලා සාමාන්‍යයෙන් දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක ඇත්තට මේ අනුගේ කුණු කන්දල් දරගන්න ප්‍රසිද්ධ ස්ථානවල කුණු රෙදි හොදන වැඩක් නෙවෙයි යෝගාචරයට චිත්තානුපස්සනාවේ අවසානයේදී අච්චත්තං වා චitte චිත්තානුපස්සී විහෙරති ඉති බහිද්ධා වා චitte චිත්තානුපස්සී විහෙරති ඉති අජ්ජත් බහිද්ධා වා චitte චිත්තානුපස්සී විහෙරති කියලා තමන්ගේ හිත පිළිබඳව ඇති හැටිය ලාවට හරි යාන්තමට දැනගත්ත ගමන් චරුවචාන්සේ කියනවා එනං ඕක බාහිරෙත් බලන්නයි කියලා. ඊට පස්සේ අච්චත්ත වහිද්දා වශයෙන් මේක හොන්තට පන්නරේ තියාගන්න කියලා. ඉතින් මෙතන මේ පෙන්වන්නේ විපස්සනා වශයෙන් තමන් යන් චිත්ත tattwa දුවට පිරිසිදු කරලා දුවට කැඳේ ගලපීර වගේ දැනගත්තොත් ඒ විදිහටම ඒ චිත්ත tattwa අපව මම අම්මා කාටද හැසිරෙන්නේ ඒකමයි වෙන කෙනෙක් හැසිරෙන්නේ හැටි. අන්න ඒ දැනීම තමන්ගේ ඥානය දියුණු තියුණු කරන්න උදව් වෙනවා. මේ පරි චේතෝ පරි ඥානය චිත්තානුපස්සනාව දියුණු කරන්න උදව් වෙනවා. ඉතින් ඒක නිසා ඒක අර කය පිළිබඳව වෙන කෙනෙක්ගේ මිනිහක් බලලා මිනිහක් දිහා බලලා මේ මම මරුණාමත් මෙහෙම තමයි. වෙන කෙනෙක් කුණු වෙනවා දැකලා මම මරුණ කුණු වෙච්චාමත් මෙහෙම තමයි කියලා අජත්තං වබයි කායේ කාය අනුපස්සී විරති බහිද්ධාවා කායේ කායानुපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා කායේ කායानुපස්සී විහෙරති වගේ මේක මේ ආධුනිකයෙකුට අමාරු වෙන්නේ ඊට පස්සේ වේදනානුපස්සනාව කළ මේ චිත්තානුපස්සනා කරන වෙලාවේදී Taman ඒ හිත හොඳ හෝ නරක හෝ මුදුන්පත් වෙච්ච වෙලාවේ මට මොකද වෙන්නේ කියලා හොඳට ඒක බැහැර කරන්නේ නැතුව පූර්ව නිගමනවලින් තොරව බලනවනම් ඒ දැන ඒ දැන ගැනීම එහෙමම තව කෙනෙකුට යොදලා බලන්න පුළුවන් ආන්න ඒ ටික අද සාකච්ඡා කරන්නයි මම හිතුවේ මේ පරියේ ඥානයේ හරහා ඒ කියන්නේ තමන්ගේ අත්දැකීම කාලානුරූපව අතීත අනාගතයේදීමට අපි අන්වේ ඥානෙ කියනවා තමන් ලැබපු දේ අනෙකුත් භාවනා කරනෝ භාවනා නොකරන යano ගල්පා බැලීමට කියනවා පරියේ ඥානෙ කියලා චේතෝපරිය ඥානය කියලත් මේකට කියනවා. නමුත් මම නැවතත් කියනවා මේ කරන්න හදන්නේ අපි විපස්සනා පැත්තෙන් සාකා බැලීම. ඉතින් ඒක විස්තර කරන තැනක් මේ චේතෝපරිය ඥානය පිළිබඳ විස්තර කරන තැනක් ඒ දීගනිකායේ සඳහන් වෙනවා සාමාන්‍ය ඵල සූත්‍රය. හැබැයි සූත්‍රي ගොඩාක් ගියාට පස්සේ ඒක සඳහන් වෙනවා. ඒ වගේම තමයි චිත්තානුපස්සනාව සඳහන් වෙන්නේ සතිපට්ඨාන තුන්වෙනි පියවරේ. ඒක නිසා ආධුනිකීකේ පැත්තෙන් බලනකොට යම් අසාධාරණ ගතියක් මේකේ තියෙන්න ඉඩ තියෙනවා. නමුත් මං ඉල්ලා හිටිනවා අවධානය පුළුවන් තරම් මේ මගේ කතා ශරීරයත් එක්ක පවත්තන්න උත්සාහකරනද යම් යම් තැන්වලදී තමයි අත්දැකීම් මේකට සම්බන්ධ කර ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒ සාමාන්‍ය ඵල සූත්‍රයේ චේතෝපරිය ඥානය උපදවා ගැනීම සඳහා දෙන හඳුන්වා දීමේදී ਸਰවචනන්සේ සඳහන් කරනවා කොතෙන්ට ගිය කෙනාටද නැත්නම් කොච්චරක් හිත එකලස් කරගත්ත කෙනාටද කොච්චරක් හිත සතිමත් කරපු කෙනාටද මේ කියන චේතෝපරිය ඥාණය ලැබෙන්නේ ලබන්න අදිෂ්ඨාන කරන්න පුළුවන්. ඒ සමත ක්‍රමය. නමුත් විපස්සනා ණය ක්‍රමයේ දන්නවනම් එහෙම නැත්නම් අන්වේ ඥාණය දන්නවනම් කෙනෙකුට මේ Taman ටිකක් හිත පිරිසුදු කරගත්ත වෙලාවට සාපේක්ෂව ටිකක් අනුගේ ඥානය හිත දැනගැනීමේ ශක්තිය ඇති වෙන්න ඉඩ තියෙනවා. අන්න එහෙම වේවා කියලා හිතලයි මම මේ දේශනාව පවත්වන්නේ. ඒකදී බුදුරජාන්සේ සඳහන් කළා තියෙනවා සමාහිතේ චිත්තේ පරිසුද්ධේ අනංගනේ විගතෝපක්ලේශේ. මුදු භූතේ යම් කිසි කෙනෙක් භාවනා කරනකොට මේ ඇත්තටම හිතක් කර්මන්නේ වෙන හැටි, නීවරණයෙන් තොර වෙන හැටි බුදු භාෂිතාවේ එහෙම නැත්නම් අපි කියන බුද්ධ භාෂිතේ එහෙම නැත්නම් ආර්ය විවරේ සඳහන් වෙන්නේ චිත්තේ පරිසුද්ධේ කියලා සඳහන් කරලා තියෙනවා. මෙතන මේ පරිසුද්ධ භාවයේ සීලයෙන් වෙන පරිසුද්ධිය නෙවෙයි. එහෙම නැත්නම් වීතික්කම කෙලෙස් වලින් වෙන පරිසුද්ධිය නෙවෙයි. මෙතන සඳහන් කරන්නේ පරිඋත් ทาน කෙලෙස් වලින් පරිසුද්ධයි. එහෙනම් නීවරණයන්ගෙන් තොරයි. ඒකෙන් අදහස් කරන්න එපා දවස පුරාම නීවරණයන්ගෙන් තොර හිතා. නමුත් භාවනා කර කර කර යනකොට සමහර විතක තමන්ට තමන්ගේ අරමුණත් එක්කම එක සීරුවට එක දිගටම චිත්ත වීදිය එක දිගටම මේ විඥාන ස්රෝතේ පවතිනවනම් තමන්ට කියන්න පුළුවන් මේ ටිකේ නම් නිවරණ නැහැ. මගේ හිත තිබුණේ ඒකාන්තයෙන්ම මම භාවනා කරන අරමුණ. එතකොට හිතේ මේ භාවනා කරන අරමුණේ හිටියා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ඉඳගෙන ඉන්න වෙලාවේදී ඒක විනාඩි දෙක තුනක් හරියි තප්පර කීපයක් හරි ආනාපානෙට මුහුණ දාගෙන හිටියා නම් ඒ හිත නීවරණ නැති නිසා අරමුණත් එක්ක ඉඳීමෙන් ඒක නියෝජනය වෙන්නේ ඒකට පරිසුද්ධයි කියලා කියනවා. ඒ ඒ ඒ කාලපරාසය පරිසුද්ධයි. අනංගනේ කියලා කියන්නේ අංගන කියලා කියන්නේ කෙලෙස් වලට තියෙනම පරිඋත්ථාන කෙලෙස් වලින් ආකීර්ණ වෙලා නැහැ. විගතූපක්ඛේ දේශේ මේක පිළිබඳ ආඩම්බරයකුත් නැහැ. ඒක හරිය වැදගත් විපස්සනා කරනකොට වා කලතරෙන් අමාරුවෙන් අපි යම් වෙලාවක හිත අරමුණීම පවත්වාගෙන ඉන්නකොට හිත ඉතින් පරිසුද්ධ වෙනකොට අනංගන වෙනකොට හිත සාමාන්‍ය ප්‍රභාස්වර වෙන්න ගන්නවා. හිත සහැල්ලු ගති පේන්න පටන් ප්‍රමෝද පහළ වෙනවා. අන්නේ පහළ වෙනකොට ඒකෙන් උපක්ලේශ පහළ කරගන්න නරකයි. මේක මගේ අනික් අයට බැරිුණා මට විතරයි පුළුවන් උනේ කියලා ඒකෙන් ආඩම්බර හිතක් හෝ ඒක නැතුණයි කියලා පශ්චාත්තාවපයක් නොවන මට්ටමට යා උපක්ලේශයමුත් මේක අයින් කරගන්න. මේ ලැබිච්ච දේ පිළිබඳව ඉදිමෙන්න නරකයි, අන්ධහැර පාන්න නරකයි, අඟ උස්සන්න යන්න නරකයි. ඒක හරි අමාරු දෙයක්. ඒකයි මම කිව්වේ සමහරට ආධුනිකයන්ට මේක ටිකක් බර වැඩි කියලා. මුදු බූතේ. හිත බොහොම කර්මන්නේ වෙනවා. කුඹලක් අතටපත් වෙච්ච මැටි පිටක් වගේ. මැටි වැඩ කරන මිනිස්සු කතර හම්බෙච්ච මැටි පිටක් ඕන විදිහට අඹන්න පුළුවන්. ඒ අඹන්න පුළුවන් ගැතේ පේන මුදු බෝතේ ඒක නැති අති තමයි ඔලොමල ගතිය කියන්නේ. හිවානාන මරුමුස් ඔලොමල ගතිය ආවන මේ මිනිස්සයා තද නීවරණයකට යට වෙලා තියෙනවා. මිනිස්සයා නරක නෑ. හැබැයි මේ වෙලාවේ නීවරණයක් ආපු නිසා එයා ඔලොමලයි. නීවරණ අයින් වුණාට පස්සේ ළමා හිතක් එනවා. ඕනම කෙනෙකුට හදන්න පුළුවන් ඕනම කෙනෙකුට වඩන්න පුළුවන් අඹන්න පුළුවන් ආන් මේ වගේ මෙලෙක් වෙච්ච හිතක් ඇතිව ආනෙන් ජප්පත්තේ සැලෙන්නෙත් නැහැ. ඉන්ජන කියන්නේ කම්පන චංචල වලට. කම්පන චංචල කියන්නේ කෙලෙස්. ඒ නිසා යම් තැනක අරමුණක් නිසා හෝ යමක් දැකීම නිසා හිත සැලුණා නම් ඒ තරමට කෙලෙස්. යම් වෙලාවක හිත මණ්ඩි ටිකක් වතුරක දාලා කලවම් කරලා තිබ්බට පස්සේ මණ්ඩි තැම්පත් වෙන්නා වාගේ තැම්පත් වෙනවා නම් ඉන්ජන නැහැ. මේ ඉන්ජනත් එක්ක යන ඉන්ජන කම්පන ප්‍රපංචන ප්‍රපංච කියලා වචන වර්ගයක් තියෙනවා. ඒ ඔක්කොම හිත කවුසන වැඩ. ඒ යම් කිසි කෙනෙක්ගේ හිත කම්පන වුණොත් ළඟ ඉන්න කෙනාට කම්පනය බෝ වෙනවා. යම් කෙනෙකුගේ හිත චංචල වුණොත් ළඟ ඉන්න කෙනාට බෝ වෙනවා. යම් කෙනෙකුගේ හිත ප්‍රපංච වුණොත් දොඩමළු වෙන්න ගත්තොත් ළඟ ඉන්න කෙනාට භාවනා කරගන්න බෑ. ඉන්ජන කම්පන චංචල පපංචන කොයි එක තිබ්බත් එක බෝ වෙන ලෙඩක්. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් අනනංජ වෙනවා නම් නිශ්චල වෙනවා නම් ප්‍රපංච අරුණ ඒකත් බෝ අපි භාවනා කරනකොට ඔක්කොමලා කලබල වෙද්දී එක්කෙනෙක් ඉතාම නැවතිල්ලේ නිශ්ශබ්දව සතියෙන් වැඩ කරන යනකොට දකින්නකොට ඒක අනිත් ඔක්කොටම නිහඬ බරක් වෙනවා. මේ මනුස්සයා මේ කාටවත් කියන්නෙත් නෑ කෑ ගහන්න එපයි කියන්නෙත් නෑ යා නිස්සද්දව වැඩ කරනකොට ඒකත් අර ඉන්ජන බෝවින ලෙඩක් වෙනවා වගේ කම්පන බෝවින ලෙඩක් වගේ ආනෙන්ජ තත්ත්වයටපත් වෙච්ච එකන යනකොටත් ඒකත් බෝවින හැබැයි ඒක හුඟක් දියුණු කරපගෙන ඕන විතරයි පුළුවන් අනික කටිට ඒක කරන්න අමාරුයි නිසා හුඟක් දියුණු කරපු කෙනෙක් හුඟක් භාවිත මනසක් ඇති කෙනෙක් අපිත් එක්ක ජීවත් වුණත් ඒකිට කිට හිටියත් සුද්ධ ලාභයක් තියෙනවා ඒක උගාවක් දුෂ්කර දෙයක් උගාවක් සුඛෝභෝගී දෙයක්. ඒක නෑ හැබැයි ලාභෙට තියෙන දේ තමයි දඟලන මිනිහාගේ ඉන්නකොට ළඟ ඉන්න මිනිහා දඟලන. දොඩමල් මිනිහා ළඟ ඉන්නකොට අනිත් එක්කනත් දොඩමල් වෙනවා. ඒ කියන්නේ යාටත් හිත එකතෙන් කරගන්න බැරි වෙනවා. ආන් මේ වගේ ಗುಣ ටිකක් ඇති වෙලාවක ඒකේනා චේතෝපරිය ඥාණයට හිත දැම්මොත් කියන්නේ තමන්ගේ හිත හොඳටම එමෙත යන්න පුළුවන් තරම් කීකරු යන්න පුළුවන් තරම් මේචල් වෙලා යන්න පුළුවන් තරම් හේම කරගෙන කීකරු කරන හිටියොත් එයාට පුළුවන් දැන් මයි ළඟ ඉන්න අයගේ මේ රට නැතිල්ල හැටියට රංගන රංගනයේ හැටියට මේ කෙහෙල් ගහ ගන්න දයන්නේ පොල් ගහ ගන්න දයන්නේ කියලා. එක සැරේම නෙවෙයි කම්පන චංචල හිතක් ඇති කෙනාට වැඩිය මේ වගේ නිශ්චල ඒකෝදි භාවයටපත් වෙච්චි ඒකාග්‍ර භාවයටපත් වෙච්ච කෙනාට කියන්න පුළුවන්. ඉතින් මේක ලොකු ස්වාමීන් වහන්සේ මට මතකයි කියනවා. ඒ වුණාට මට ඒ වෙලාවේ තේරුණේ නෑ. නමුත් මට දැන් හිතෙනවා මේක වෙන්න කියන්න ඇත්ති කියලා. යම් කිසි කෙනෙක් කමඨහන් සුද්ධ කරන්න ඇවිල්ලා වார்த்தාව කියනකොට Tamande යන්න බලව පුරීම නිවිචිතන්ඩ වෙලා අහගෙන ඉන්න උත්තරේ නිකම් එනවා. අහන්න යන්න එපායි. අන්තර්ගතය අහන්න ගියොත් ඇවිස්සෙනවා. හිත තැම්පත් කරනකොට ටෙලිපතික් ක්‍රමයට මෙයා මේ කියන්න දන්නේ මොකද්ද කියලා එනවා. මේක 1918 දී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා. කවුරු හරි කවුන්සලින් කරනකොට එහෙම නැත්නම් මානසික උපදේශනයක් දෙනකොට ඒ කියන දේ අහගෙන ඉන්නේ කියලා බීරෙක් වාගේ. මුළු බටහිර මානසික විද්‍යාව මේක ප්‍රතික්ෂේප කරා. කොහොමද බීරෙක් වගේ අහගෙන ඉඳලා දක්ෂ වෛද්‍ය උපදේශනයක් කරන්න කියලා. පස්සේ එරික් ෆ්‍රොම් කියන මිනිසයා ඒ සෙන් බුද්ධ ආගම හම්බ වෙලා සුසුකිට පස්සේ යා කියනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේක කියන්නේ කොච්චරක් මේකේ විපස්සනාවක් වශයෙන් අපිට කියන දැනුමක් තියෙන්නේ නැද්ද යමක් කවුරු හරි කියනකොට කියන පණිවිඩය අහන්න නම් පුළුවන් තරම් නිස්සද්ද වෙලා අර කියන විදිහට සමාහිතේ චිත්තේ පරිසුද්ධේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුතු භූතේ කම්මනීයේ තිතේ ආනන්දප්පති ඒකට අර කියන මිනිහා හිතාගෙන මේ මිනිස්සයා දැන් මේ පිට කොහෙද ඉන්නේ කියලා. ඒ මිනිස්සයා මං කියන දේ අහන්නේ නැහැ කියලා. නමුත් අහන්න හුමිරි දෙන තාක්කල් පණිවිඩේ බාධා වෙනවා. කරබන අහගෙන ඉන්නකොට මේ මිනිස්සෙන් මනසට එනවා කියන්න ඕන දේ. ඉතින් ලොකු සංහසේ දවසල අපි මේ වගේ පිළිවෙලට කමටහන් සුද්ධ කිරීමක් උනේ නැහැ. මම පුළුවන් තරම් ලොකු සංහසේ කරදර කරා. එනේන දේවල් ගිහිල්ලා කිව්වා. කියනකොට කිව්වා කමඨාන් සුද්ධ කරනකොට Taman ධානය වල උපරිම නිස්සද්ද භාවයට ගිහිල්ලා අහගෙන ඉන්න. ඒතකොට කියන්න ඕන දේ වෙයි. ඒ මොකද උත්සාහ කරන මනසෙන් කවදාහකවත් සමස්තය ලැබෙන්නේ ආංශික අවධානයක් ලැබෙන්නේ. ඒකම නැවත නැවත කරලා සමස්තය වශයෙන් හිත gediy piti මේක අහන්න නම් බීරෙක් වගේ අහන්න ඕන. ඉතින් ඒක පුළුවන් ද කියලා නබුරුව පණ්ඩිත් ස්වාමීන් වහන්සේ හැම සුප්‍රීම කෝට් ජජ් කෙනෙකුටම දෙන්නේ. ඒකට හරීම සාධාරණ තීන්දුවක් දෙයි. හැම විනිශ්චයකාරවරයෙකුට දෙන්න පුළුවන් නම් දෙපැත්තේ කාරණා තලකා බලලයි දෙන්නේ තීන්දුව උදහස් වැරදිකාරයෝ විත්තිකාරයෝ දේරම නිදහස් කියලා කතාවක් තියෙන අර රිදිල්ලක්. එක්කෙනෙක්වත් නැහැ විනිශ්චයකාරවරු භාවනා කරන්නේ. මම දැන් භාවනා කරුවොත් විනිශ්චයකාරකම දෙනෙකුත් නැහැ. ඒක ඩිස්කොලිෆිකේෂන් එකක් වෙනවා ඇති. ඒ තරමටම නීතිය කෙලසිලා තියෙන අද ලෝකේ. තුච්චයි. පාහරයි. බුදුජානන්සේ කියනවා කවදාත් විනිශ්චය දෙන්න එපා කියලා කවුරුත් පිළිබඳව ඒක තමයි ලොක්කම බරපතල දඬුවම කැතම වැඩේ මනුස්සයෝ නියම කරන්නේ. අද තියෙන තීන්දුව දිහා බලනකොට පේනවා කොයි විනිශ්චයකාරවරයටද නැත්නම් කොයි නීතිඥයටද තියෙන්නේ මේ චිත්තේ පරිසුද්ධේ පරියෝදහතේ අනංගනේ විකතුප්පක්ඛිලේශේ තිතේ ආනංජප්පත්තේ පේනනම් තියෙන ඔක්කොට් එක දානයි මෙතන නීතිච්චෝ ඉන්නවනම් මයිත් එක තරහ වෙන්න එපා ඒ වගේම විනිශ්චයකාරණ තරහ වෙන්න එපා මම මේ නිදර්ශනයක් කියන්නේ මයිත් පුද්ගලික තරහක් ඇති කර ගන්න එපා මොකද මම නීතිය දන්න කෙනෙක් නෙවෙයි මම කියන උගා සතුටුත් වෙනවා දන්නේ නැති එක ගැන හැබැයි මේ බුද්ධ නීතියක් කියලා එකක් තියෙනවා ඒක නම් මම ගරු කරනවා ඒක නිසා කාට හරි උදව් කරන්න ඕනේ නම් විනිශ්චය ගන්න ඕන නම් පුළුවන් තරම් තැම්පත් මනසකින් ගන්න කලබල මනසින් ගන්න කිසිම තීන්දුවක් yaadෙන්නේ නැහැ. කවුරුත් පිළිපද උදව්වක් කරන වෙලාවේ කම්පන චංචල මනසකින් කෙරුවනම් අර මනුස්සයෙ කරදරේ තවත් කරදරයක් දානවා මිස කවදාකවත් yaadෙන උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඔය වජිරාම හිටපු ස්වාමීන් වහන්සේ මට මතක නෑ මතක් වෙයි ශාන්තර සිතිවිලි 100 කියන පොතේ ලියලා තියෙනවා පඬිතියෝ සමාජයට මෙහෙ කරති අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. ඒගොල්ලන් කරන්න පුළුවන් එහෙ මෙහෙ කරන එක විතරයි. මොකද ඒගොල්ලන් හදිස්සි තීන්දුව කරන්නේ. ඉන්නේ සම්පූර්ණ කම්පන චංචල මනසකින්. ඉන්නේ සම්පූර්ණයෙන්ම අර සිද්ධියත් එක්ක අඳුනගෙන අවුල් කරගත්ත මනසකින් සම්පූර්ණ පද්ධතිය අවුල් කරනවා. අද තියෙන නායකත්වයේ දිහා බලනකොට දේශපාලන වේවා ආර්ථික වේවා සමාජික වේවා ඒ ඉන්න කිසිම කෙනෙකුට මේ වගේ ಗುಣ නැති නිසා බුදුරජාණන් වහන්සේ කියන විදිහට රාජා බහුතු ධම්මිකෝ කියලා කියන්නේ රටවැසියට පින. රජ්ජුරුව ධාර්මික නම් ආ රටවැසියට වෙන මොනක්වත් ඕනේ නැහැ. රජ්ජුරුව අධාර්මික නම් මොන රටවැසිය කොච්චර හම්බ කරත් නායකත්වයේ යන්නේ පිටකට. ඒ නිසා අපට කිසිම විදියකට මේ ලෝකේ වස්තු වල හිගයක් නැහැ. මේ තියෙන දුප්පත්කම තියෙන්නේ වස්තු විශ්ම විදියට බෙදී යාම නිසා. මොකද වස්තු අයිතිකාරෝ සියල්ලම මේ කිසිම ගුණයක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ හරිය කැමති චේතෝපරියාය ඥානෙ ලබා ගන්න. ඒ නිසා ඇමරිකාවේ තියෙන දැන් අවතාර ප්‍රොජෙක්ට් කියලා එකක්. මේ භාවනාවේදී ලැබෙන විදියට කාගරි හිතේ තියෙන දේවල් දැනගන්න වෙන විදිහට කරන්න පුළුවන් කොහොමද කියලා පෙන්ටගන් එකේ පරීක්ෂණයක් කරනවා. මොකද රෝස් ප්‍රහස් බලන්න පුළුවන්. රුසියාවේ මොකද වෙන්නේ කියලා දැනගන්න පුළුවන්. ඇමරිකාවේ ඉඳලා චේතෝපරිඥාන තියෙනවනේ. ඒගොල්ලෝ ඒක සඳහා මේ දවස්වල විශේෂයෙන් ගවේෂණය කරනවා. ආසියාකරයේ මෙහෙම ඥානයක් තියෙනවා. ඒකට අවතාර ප්‍රොජෙක්ට් කියලා කියන්නේ. ඒ ප්‍රොජෙක්ට් එකේ බලලා පුද්ගලයා යන්නේ. නමුත් ගිහිල්ලා තොරතුරු ගේන්න පුළුවන්. නමුත් ඒක සඳහා අවශ්‍ය සුදුසුකම් එකක්වත් නැතුව මේ දේ කරන්න උත්සාහ කරනකොට ඒක පේන්නේ නිකන් ඉබ්බෙක් පියා පියාඹන්න හදනවා වගේ තතු බලාපොරොත්තු වෙනවා වගේ. නමුත් අපිට තියෙන මේ නැත්නම් මේ භාවනා කරන කෙනෙක් චිත්තේ පරිසුද්ධේ හිත තින්ගිත්තක් හරි පරිඋත්ථාන කෙලෙස් වලින් නැති නැති කිරීමට උත්සාහ කරන කෙනෙක්. එහෙම නැත්නම් අනංගනේ විගතෝ පක්ඛිලේසේ ඉඳලාම තමන්ට තේරෙනවා හිත යම්තම් වෙලාවක තැම්පත් වුණා. අංගන කියලා කියන කෙලෙසුත් නැහැ. උපක්ලේශත් නැහැ කියන වැඩි ආඩම්බරයකුත් නැහැ. මුදු භූතේ කම්මනී. මේ හිත බොහෝම ඕන දෙයකට යොදන්න පුළුවන් කර්මන්නේයි ආනෙන්ජප්පත්තේ තැම්පත් වුණා නම් එයාට හිතා ගන්න පුළුවන් මෙන්න දැන් මෙවැනි හිතකින් මම බැලුවොත් කෙනෙක් දිහා. ඒක නා භාවනා කරන්නේ ඒක නා එතන ඉඳලා කතා කරලා ඉන්නේ. නැත්නම් ඒක නා ඉඳගෙන වෙන වැඩක් කරනවා. එතකොට අපිට මේ පුද්ගලයා කරන ක්‍රියාව හොඳට යාට තේින්න මේ මිනිස්සයා මොන මිනිස්සෙක් වුණත් මේ කරන වැඩේ මේ ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මෙවැනි චේතනාවක් මෙතන. මෙයා යන්නේ එක්ක රාගයක්. මේ යන්නේ. එහෙනම් මේ යන්නේ ද්වේෂයක්. එහෙනම් මේ තියෙන මෝහයක් ආදී වශයෙන් ඒ පුද්ගලයාගේ ක්‍රියාහරහා එහෙනම් වචනහරහා වෙන දේ මොකද්ද කියලා දැනගන්න ඊට ඉස්සෙල්ලා තමන් ඒ වැඩේම වැරදියට කරලා ඒක පිළිබඳව සතිය පිහිටලා තියෙනවනම් තමයි ටක් ගන්නකොට කීතයි කියලා කටුකුරුන්දි ඥානන්ද සෝංශ කියනවා අපිට කවදාකවත් අනුන්ගේ දෝෂයක් දකින්න බෑ මම නොකරපු જાති එක. හැම එකාගම දෝෂේ දකින්න ඊට වැඩිය දොස් මයි ළඟ තියෙන නිසා. කාගරි දෝෂයක් දකින්න ඊට වැඩිය දොස් තියෙනවා. ඒක නිසා පොද කොලේ ක්‍රියා කරලා තිනවා අනුන්ගේ දොස් දැකීම තමයි උඹේ දෝෂේ. පුළුවන් නම් පච්චයක් කොට ගන්න පපුවේ අනුන්ගේ දොස් දකින්න එක තමයි උඹේ දෝෂේ. ඒ නිසා අපේ අතින් කොයි වෙලාවක හරි කාගේද දෝෂයක් යන සිද්ධ වුණොත් ඒක මතක තියාගන්න ඒ කෙනාට මේ කියන විදිහට චිත්තේ පරියුත් පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විකුතුපක්ඛිලේසේ කම්මනීය මොදුගුතේ මොකක්වත් නැහැ. කදාකත් අනුගේ දෝෂයක් දකින්න බෑ මේ පිරිසුදු මනසකින්. අනුගේ හොඳක් දකින්නත් බෑ. ඒ නිසා අපිට යම් වෙලාවක හිත මේ ඔය කියන විදිහට ගත්ත අරමුණේ හොඳට තැම්පත් වෙලා කිසිම ආරමුණක්වත් නැහැ. උන්ටෝම හිත මණ්ඩෙ මිදිලා tempත් වෙලා ඉන්න වෙලාවක තමන් ඒක එහෙම හිටියත් ඒ හිතට රාගයක් ආවයි කියලා හිතන්න. දැන් මම හිත දැන් මේ පරියන්ක භවනාවක ඉන්නේ මම ආනපානිය කරන්නේ ආනපන හොඳට කීකරු වෙලා tempat වෙලා ආනපනේ නොදැනෙන මට්ටමට යනවා. නොදන්න මට්ටමට ගියාට පස්සේ මොකක් හරි හොඳ සුවඳක් එනවා. එතන හොඳ ලස්සන සද්දයක් ඇහෙනවා. එහෙම නැත්නම් Tamanට හොඳ ඥානයක් පහළ හිත පිරිසුදු වෙනවා. පිරිසුදුනාන් පස්සේ ඒ ඥානෙට, ඒ ආපෝ මිහිරි සුවඳට, ඒ ශබ්දයට ආසාවක් පහළ වෙනවා. ඒකට Tamanට තේරෙන පටන් ගන්නවා මේ හිතනම් තිබෙන පිරිසුදු පදනමක දැම්මගේ හිත මේ ආපු දෙයට අරමුණට මේ සරාගං චිත්තක් නැත්නම් අරමුණට නතු භාවයක් බැඳිච්ච භාවයක් ඇති වුණා කියලා පශ්චාත්තාප වෙනව වෙනුවට ඒ රාග අරමුණක් හිතට ආපුවාම මොකද වෙන්නේ මොකද්ද හිතේ ස්වභාවේ ගතිය කියලා මේක ප්‍රතික්ෂේප කරන්නේ නැතුව මේ පිළිසිතු හිතකින් තමන්ගේ හිතේ තියෙන රාගේ බලනවා කියන එක සදාචාරවාදීකට කවදාවත් කරන්නේ නැහැ. අන්තික පිළිසිතු හිතකින් රාගේ බලනවා කියන එක ව්‍යාකරණ අනුකූලත් නැහැ. එතකොට වෙන්නේම අපි එක පාට තරහ වෙලා අනේ ඉක්මනට මේ රාගය අයින් කරන්න ඕනේ දුරු කරන්න හදනවා මිස මේ පිරිසිදුව ඉන්න වෙලාවෙත් යම් යම් දේවල් වලට ආසාව පහළ වෙන්න පුළුවන්. එතකොට හොඳටම දැනගන්න පුළුවන් අර පිරිසිදු පද පසුබිමට සාපේක්ෂව මට දැන් ඇති උනේ අබිනතං චිත්තං රාගානුපරිත්තං සමාධිස්ස පරිපන්තෝ. මයිලඟ තිබුණ හොඳ පිරිසුදු පසුබිම මේ අබිනත භාවයේ නිසා ඇතිවෙච්ච රාගය නිසා මට හැලහැප්පිල්ලක් ආවා. එතකොට මේ මේ තියෙන සුද්ධ ධර්මයේ ඥානයක් නේ. මයි ළඟ තිබුණේ පදනම පිරිසිදු එකක්. ඒ පිරිසිදු එකට හොඳ සුවඳක් හොඳ සද්දයක් නැත්තම් ඥානයක් පහළ වෙච්ච ගමන් අභිනතියක් පහළ වුණා. ඒ පහළ වෙච්ච දෙයට නතු භාවයක් පහළ වුණා. එතකොට රාගානුපතිකම් ඒ දේ වැඩි වෙලා පාවිච්චි කරන්න ලං කරලා බලන්න නැවත නැතිවා කියලා හැඟීමක් එනවා කියන්නෙම අර තිබිච්ච පරිසුද්ධේ පරියෝධාතේ අනංගනේ විකතූපක්ඛලේතේ කම්මනීය මුදුබෝතය ආනන්ජප්පත්තේ කියන එකේ හැලහැප් වෙනවා ඒක තමයි තේරෙන්න පුළුවන් ඉස්සල්ලා හිත බොහොම විවික්‍යව තිබුණා දැන් මේ බලාපොරොත්තු නැති ආගන්තුක කිචිබිල්ලක් නිසා, සද්දයක් නිසා, සුවඳක් නිසා, මොකක් හරි නිසා මේක හැලහැප්පුණා. ඉතින් මේකම තමයි ඕන කෙනෙකුට වෙන්නේ. ඒතකොට යම් කිසි කෙනෙක් දඟලනවා නම් යම් කේත කැළඹිලා නම් ඒ මනුස්සයා නරක නිසා නෙවෙයි කැළඹිලා තියෙන්නේ ආපුස්සි මේ බාහිරින් ආපු ඒ අරමුණට අබිනත භාවයක් ඇති වෙලා ඒ පුද්ගලයා මේ අබිනත භාවය තමන්ගේ ඇති වෙච්ච අබිනත භාවය අර වස්තුවේ තිබුණයි කියලා හිතනවා ඒක ආත්ම දෘෂ්ටියෙන් කරන වැඩක්. නමුත් මේ ඒ වස්තුවම වෙන කෙනෙකුට ගියාට එයාට අභිනතිය පහළ නොවෙන්න ඉඩ තියෙනවා. එයා වෙන කෙනෙක් බලපුවම ඒක තරහ පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා වස්තුවේ නෙවෙයි රාගය තියෙන්නේ. බලන කෙනාගේ තින් මෙයාට මේ ධර්මතාවය දකින්න පුළුවන් නම් මේ පිළිසිදුව තිබුණු වතුරට ජලාශයකට මොකක් හරි වැටුණ දැන් රැලි මාලාවක් ගියා. දැන් මේ රැලි මාලාව නිසා වතුරේ තියෙන පිළිඹු කරන ශක්තිය හෙල්ලුම් කරනවා. වතුරේ තියෙන අඩිය පේන සත්‍යෙ හෙල්ලුම් කෑවා. ඒ මොකද අර පිටින් ආපු වැටිච්ච කොලයක් නිසා හෝ ගලක් නිසා හෝ. මෙයාට තේරුම් ගන්න පුළුවන් නම් වතුරේ ස්වභාවය තමයි කරදරයක්. නැතිකොට තැම්පත් වෙලා පිළිඹු කරන ගතිය. මොකද හිතින් වැඩිච්ච ගමන් පිළිඹු කරන ගතිය නැති වෙනවා, අඩිය බන්න ගතිය නැති වෙනවා. මේකත් වතුරේ ඒක විකෘතියක්. මම මේක දිහා බලන හිටියොත් ආය තවදුරටත් කොළ වැටෙන්නේ නැත්නම් මේ වතුර ආයෙත් සර පිරිසුදු වෙනවා. පිරිසුදුනට පස්සේ ආයෙත් පිළිඹු වෙනවා Tamange මුණත. ආයෙත් ගැඹුරු බලන්න පුළුවන්. ඒ කියන්නේ රාගයේ මුලක් දකින්නවා. මැදක් දකින්නවා. අගක් දකින්නවා. දැක්කට පස්සේ කියනවා රාගේ තියෙනකොට කැළඹිලි තියෙනවා. එන්නේ ඉස්සෙල්ලත් තිබුණේ පිරිසුදු කමක මේක ඉවර වෙනකම් බලා ඉන්න පුළුවන් නම් මේ මැති වෙච්ච සිද්ධිය විතරක් එක සිද්ධියක් කරගෙන ඉවරනට පස්සේ ආයෙත් යන්නේ මේක නිස්සද්ද තැනකට කියලා එයාට තේරෙන්න ඕනේ මේ රාග ජනක හිතවිල්ලක් රාග ජනික වස්තුවක් නැවිත් මේක හිතාබලා දැනගත්තට මේකට ප්‍රත්‍යක්ෂ කියන්නේ ඒ නිසා මේ පිරිසිදු හිතට රාගේ එන්නම ඕනේ ආවට පස්සේ ඒකේ මුලැඳඟ බලන්න ඕනේ චිත්තානුපසනාව කරන්න එහෙනම් මේ ඇතිවිච්ච පිරිසුදු හිත තියාගෙන ඉන්නවා කියන එක නෙවෙයි මේකේ තියෙන ප්‍රායෝගිකත්වය. මේකේ තියෙන අදාළ භාවය. ඒක නිසා චිත්තානුපස්සනාදි කියන්නේ සරාගං වා චිත්තං සරාගං චිත්තං චපජානාති. මේ පිරිසුදු තිබුණ හිතට රාගය ආවා. දැන් දන්නවා මට තියෙන රාග හිතක් කියලා මේකට ලැජ්ජ නැතුව එහෙනම් මේකට බොරුවට ද්වේෂ කරන්නේ නැතුව මේ රාග හිත දැන් ආවයි කියලා මේක දැක ගන්න පුළුවන් කෙනාට විතරක් තව කෙනෙක් රාගයෙන් මත් වෙලා නටන හැටි දැක ගැනීමට අන්වේ ඥානෙ පහළ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් රාගය පැමිණීම නරකයි මේක නැති කරන්න ඕනේ. මේකට ඉෂාත බඳගෙන අඬණ්ඩයි. කෑකොස්සක් ගහන කෙනාට චිත්තානුපස්සනාව අජත්ත වශයෙන් සිදු වෙන්නේ නැහැ. යාට තියෙන්නේ මේ ඇතිවිචි මේ චිත්ත ඒකාග්‍ර භාවයේ කෙරෙහි ඇති කෑදරකම. ඒක හැල හැප්පෙනකොට කලබල වෙනවා. පිටින් ආපේකට ද්වේෂ කරනවා. ඒකම නෙමෙයි සමහරෝක ඒ චිත්ත ඒකාග්‍රතාවය බයටත් හේතු වෙනවා. මම මේ කතා කරන්නේ හොඳයි කියලා හිතන කෙනෙකුට රාග හිතක් එනකොට ද්වේෂයක් ආවනම් මේ කෙලෙසක් ආවයි කියලා යාට කවදාකවත් චිත්තානුපස්සනාවේ අජ්ජත් වශයෙන් ඉදිරියට යන්නත් බෑ. තව කෙනෙකුට රාගයක් ආපුවාම කොහොමද වැඩ කරන්නේ කියන එක මගේ හිත මෙහෙමනම් අරයාගේ හිත මෙහෙමයි කියන චේතෝපරිඥාණයට යන්නත් බෑ. ඒ නිසා මේ භාවනා කරලා පිසුසු කරගත්ත හිතට රාගය පැමිණීම ස්වභාවික දෙයක්. ඒ රාගයේ මුලැමැදක බැලීමයි චිත්තානුපස්සනාව කියන්නේ මිස ඒ හිත කලබල නොකර එහෙම බුසලකින් වහලා තියාගෙන ඉන්න එක නෙවෙයි. අන්නෙවෙනි සෙල්ලක්කාර ක්‍රමයට මේ පිරිසිදු හිතට රාගේ තාවට පස්සේ මුළුමඳාක බලනවා නම් යාට සරාගං චිත්තං සරාගං චිත්තං චපදානත. හිත රාග රක්ත වුණාට පස්සේ කොහොමද වැඩ කරන්න කියලා බලතැයි. ඒක තමයි අපිට තව කෙනෙක්ගේ හිතක ඒකට අනුකූලව ඒ අනුයාතව තමයි තව කෙනෙක් කලබල වෙනකොට මේ ඉඳ හදන්නේ රාගයෙන්ද නැද්ද කියලා කියන්නේ. ඒ වට ඒ වගේට මේක ගියයි කියලා හිතන්නේ මේ රාග අරමුණ ගියාට පස්සේ විතරාග හිතක් එනවා. විතරාග හිතක් කියන්නේ ද්වේෂයක් වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි රාගෙ නෑ. ද්වේෂයක් කියලා කියන්නේ රාගෙ නෑ හිතේ. ඒක නිසා මේ යෝගාවචරය දැනගන්න ඕනේ මේක අතින් අතට මාරු කරගෙන යන ගමන. ඒක නිසා තිබිච්ච රාගේනකොට මගේ නැලවිල්ල නැටවිල්ල මෙහෙමයි. ඒක ගියාට පස්සේ නැලවිල්ල නැටවිල්ල සම්පූර්ණ වෙන පදයකට නටන්නේ දැන්. ඒක නිසා රාගය ඇතිකොට හිත නලිය වෙන නටන හැටි. රාගේ ගියාට පස්සේ හිත නටන නලියන හැටි. හරියට වම තියෙනකොට දකුණෙන් වෙන් කළ දැනගන්නවා ASCII. දකුණ තියෙනකොට මේක වම නෙමෙයි කියලා දැනගන්නවා ASCII. රාගහිත සහ විතරාගහිත තේරුම් ගත්තෙන් තේරුම් ගැනීම දියුණුවක් චිත්තානුපස්සනාවක් ඉදිරියේදී පරිේ ඥාණය ලබා ගැනීමටත් අමුද්‍රව්‍යයක් කියන එක දන්නේ නැත්නම් එයාට ඇතිවෙච්ච නීවරණ නැති தത്വයටම කෑදර වෙලා රාගේන එක වැරද්දක් කියලා හිතාගෙන පශ්චාත්තාප වෙලා මේ භාවනා දියුණුවේ වලහ ගන්න මකා ගන්න. ඉතින් එයාට කමඨාංශුද්ධ කරලා දෙනකොට එයා නිතරම රාගේ පැමිණීම පිළිබඳ පශ්චාත්තාප ඒතර කියන්න තියෙන්නේ මේ රාගේ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ මේ රාගය පිළිබඳ කැමැත්ත හෝ අකමැත්ත පහළ වුණා නම් කෙලෙස්. රාගේ රාගේ වශයෙන් කෙලෙස් නෑ. ඒක අනිවාර්යයෙන්ම අපි මේ පරිශීණය කරන්න අමුද්‍රව්‍යයක් විතරයි. ඊට පස්සේ සදෝ සංමාචිත්තං. ඊටද ද්වේෂය පහළ වෙනවා. ඉඳපු ගමන් කවුරුද දඩස් කාල දොරවහන. එනත සද්දයක් ඇහෙනවා. ඉතින් මොකක් හරි වෙනකොට යාර තියෙන චිකේ ලස්සරට තියාගෙන හිටපු අර පිරිසුදු ජල කඩක් වගේ තිබුණේට මොකක් හරි අතෑරියා කවුරු හරි ගෙනාලා ඊට පස්සේ ආයෙ දැන් ඒකේ දැන් මොනත බලන්නත් බෑ පිළිඹුවත් නෑ අඩිය පේන්නේත් නෑ එතකොට රාග අරමුණට වගේම ද්වේෂය නිසා මේ කම්පන චංචල ඉන්ජන ප්‍රපංචන එනවා හැබැයි පැහැදිලි වෙනසක් තියෙනවා රාගෙන් එන කම්පන චංචල ඉන්ජන ප්‍රපංචන සහ ද්වේෂයෙන් එන චංචල කම්පන ඉන්ජන ප්‍රපංචන දෙක දෙකක් ආන්නේ දෙක පිළිබඳව හොඳට වින්කොට දැනගන්න කැන්දී ඒ ගලබීරුවගේ දැනගන්න කිරාට තේරෙනවා තමන් ඉස්සරහ නටන එකනා රාග රක්තෝද මේ නටන්නේ නැත්තම් ද්වේෂයේද කියලා. මේ දෙක අතර ඊටාම සමීප සම්බන්ධකමකුත් තියෙනවා. හැබැයි දුරස්ත සම්බන්ධකමකුත් තියෙනවා. ඒ නිසා තමන් තුල රාගය ආපු වෙලාවේ රාග හිතත්, තමන් තුල ද්වේෂය ආපුවට පස්සේ ද්වේෂ හිතත් මුලැමැදාග වශයෙන් බලන කිනාට තේරෙන්න පටන් ගන්නවා මගේ මේ යන්ත්‍රයේ විශාල පරිශ්‍රණයකට සුදුසු පරිශ්‍රණාගාරයක් කියලා. මේකට කොහොම කරත් රාග එනවා. ඒක වළක්වන්න බෑ. රාගය ආවට පස්සේ මෙයා එක සින්දුවක් කියනවා. ද්වේෂය ආවට පස්සේ වෙන සින්දුවක් කියනවා. අන්නේ නැටිල්ල වමෙන් දකුණ වෙන් කරන්නාසී ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරන්නාසී දැකපු කෙනාට ඒක තව කෙනෙක්ගෙන් ස්ථාවර කරගන්නකම් තව කෙනෙක්ගෙන් යෝජනා ස්ථිර කරගන්නකම් මේ ඥාණය අංග සම්පූර්ණ වෙන්නේ ඒකයි මේ සමාජ ජීවිතයේදී අපි කරන්නේ කවුරු හරි Taman එක්ක මොන විදියකෝ ගණදුනුවක් කරනකොට ඒක න ඇත්තටම දන්නේ මොකාටද මේ නටාගෙන නැතිල කියාගෙන ඉන්න සින්දුව තේරෙන්නේ භාවනා කරන එකට තේරෙනවා මේ මොන මොකද්ද එජෙන්ඩා එක කියලා. මෙයා මේ නටාගෙන ඉන්නේ මොන න්‍යාය පත්‍රයකද කියලා ටිකක් නටන්න දීපු ගමන් ටක් ගාලා තේරෙනවා. ඒක කියන්නත් හොඳ නෑ. තීරුම් ගත්තකම අරයට තේරෙනවා කොහොමඩක්වත් මෙයා ওই මම නටන සින්දු මම ගහන සින්දුවට පදේට මෙයා නටන්නේ නටවන්න බෑ කියන එක තීරණාට පස්සේ බුදුචානන්සේ කියනවා කවුඩෙක් ඇවිල්ලා ඒ මේද පාසාණයට කෙටුවා වගේ. කවුරට මේද පාසාණේ පේන්නේ මේ ඌරු තෙල් ටිකක් වගේ. ඌ ඇවිල්ලා වීගෙන් ගහනවා. බලනකොට ඒක පාෂාණයක්. ඒක ගලක්. උගේ හොට කොට වෙනවා. ඒ වගේ තමයි භාවනා කරන කෙනෙක් ළඟට එහෙම නැත්නම් අර කියන ಗುಣ ටික තියෙන කෙනෙක් ළඟට අනුන් නටාගෙන එන කෙනා ළඟට නෑ අනු භාවනා කරපු කෙනෙක්ට කවුරු මොන රාගයෙන් ලං වුණත්, ද්වේෂයෙන් ලං වුණත් ඒ කවුඩෙක් ගිහිල්ලා මේද පාෂාණට කෙටුවා වගේ එයාගේ රාගය මේ පුද්ගලගේ සංතතියට ඇතුල් කරන්න බෑ ධර්ම ආරක්ෂාව කියලා අංග තියෙනවා. ද්වේෂයක් ඇතුල් කරන්නත් බෑ. ඒ නිසා මේ පුද්ගලයාට අතේ වනේ නැති මනුස්සයා විසභාජයට අත දැම්මා කියලා වනේට තුවා විසවදින්නේ නැහැ වගේ වනේ තියෙන කෙනා වගේ විසවදින්නේ නැහැ කොච්චර රාග අරමුණු තියෙන තැනක හිටියත් එයාට ඒකට බුහුත් වෙන්න දෙයක් නැහැ. එයාට එයා දන්නව පැහැදිලිවම මට මේ ප්‍රතිශක්තිය තියෙනවා. ඉතින් අනික් කට්ටිය කියනවා ඉෂාදම යන්න එපා ඔතෙන් ගියාම මෙහෙමයි මෙහෙමයි මේ රාග දැනක වෙනවා අරකමෙන්ද මෙයා දන්නවා. ඒකට එහෙම තියෙනවා. පිටි වනේ තියෙන මීම පඳුරට බය වුණාට පිටි වනේ නැති මීම බය නැහැ. ඉතින් එතකොට වෙනවා පිටි වනේ තියෙන මීමට වනේ නැති මීම හිතුවක්කාරයෙක් කියලා. ඒගොල්ලෝ කියනවා සමාජයට විරුද්ධයි. ඒ නිසා පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන බුරුමේ මේ භාවනා කරන භික්ෂුවක් ගැන කතා කරලා මේ භාවනා කරන භික්ෂුවට අහවල් දේ නරකයි කියලා ලෝකෙ මොකක්වත් නැහැ. නරක වෙන්නේ භාවනා කරව නැති හිතක් තියෙන මිනිහට. මෙයා සුදුස්සෙක් වෙන්න හදන්නේ හැම දෙයකම අකුසලයට සුදුස්සෙක් මෙයා. කුසලයට සුදුස්සෙක්. රාගේ තියෙන තැන ඉන්න හැටිත් දන්නවා, ද්වේෂේ තියෙන ඉන්න හැටිත් දන්නවා. එයා භාවනා කරලා තියෙන කොච්චරද කියන හොඳට හිත පිරිසිදු වුණාට පස්සේ රාගේ එනවා. ආවට පස්සේ ඒක හොඳට මුල බැඳාගෙන දැකලා තියෙනවා. භාවනා කරුවාට පස්සේ ද්වේෂේ එනවා. ඒ ද්වේෂය එනකොට එයා මුල බැඳාක බල්ලා තියෙන නිසා එයාට මේ ආවේගේ බහුල වෙන්න ඉස්සලා හැරෙනකොටම මේ ඉන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා අහුවෙනවා. මුන්දම දේ තමයි යාට ඒ නාඩගම ටිකක් නටන්න ගන්නකොට ඒ කෙනාටම තේරෙනවා මේ රිමෝට් කන්ට්‍රෝල් එකට මේ මැෂින් එක අහුවෙන්නේ නැහැ. භාවිත මනසේ තියෙන එක නා අහුවෙන්නේ නැහැ. ඒ නිසා ඒ වෙලාව පුළුවන් තරම් ධර්මෙම තමයි මේ පිහිට වෙන්න ඕනේ. සරණ වෙන්න ඕනේ. එහෙම නැතුව පුදුලි කාර්යතර හමුදාවල් දාගෙන එහෙම නැත්නම් මේ නීති පද්ධති දාගෙන එකම නීති පද්ධතියකත් මේ මේ Tamange හිත අවබෝධ කරපු කෙනෙක් විතර සාන්තියක් ගැන දෙන්නේ නැහැ. භාවිත මනසකින් විතර සාන්තියක් ඔය මොනම දෙයකින්වත් දෙන්නේ නැහැ. ඒ නිසා යම් ප්‍රමාණයකට නීවරණතර හිතක් ඇති කරගත්ත කෙනා එහෙම නැත්නම් ওই කියන අරමුණත් එක්ක ඉන්න පුරුදු වෙච්ච එකනා හැකි ඉක්මනට බලන්න ඕනේ ඉල්ලලා ගන්නව නෙවෙයි රාගේ ආවට පස්සේ දැන් මට මොකද වෙන්නේ ඒක හරියට ආස්වාසිය මුලමඳාක බලනවා ආස්වාසිය කියලා කියන්නේ රූප ධර්මයක් නේ දැන් ආශ්‍රව ප්‍රසවාසයේ කිවිල කියලා තියෙච්ච නිස්සද්ද භාවයේ තුල මතුවෙන්නා වූ රාගයක් තියෙනවා මුලැඳාක බලනවා. මතුවෙන්නා වූ ද්වේෂයක් තියෙනවා මුලැඳාක බලනවා. විිත මොහං වාචිත්තං න සමෝහං වාචිත්තං නිදිමතේන. ඒ කෙනාට සක්මණේදී නිදිමතේන. පරියංකේ නිදිමතේ. මොකද කුප්පණ ගති දැනෙන්නේ දැන්. රාග ද්වේෂ නැති වෙච්ච ගමන් නිදිමත වෙනවා. මෙයා දැන් බලන්න ඕනේ මේ නිදිමතේ මුලැඳාක. ලේසි නෑ ඒක. අපිට ඔය බෙහෙත් දෙනකොට දොස්තරලා ලියනෝනේ කෑමට පෙර නිින්දට පෙර කියලා. බෙහෙත් කියලා තියෙනවා නිින්දට පසු කියලා බෙහෙත් දීලා තියෙනවා කියලා බලන්න. නෑ. එතකොට බබා දොයි. ඒ නිසා කියනවා බොන මිනිහෙකුට උපදෙස් දෙනවා නම් බොණ්ඩ ඉස්සෙල්ලා උපදෙස් දෙන්න කියනවා. ඊවට පස්සේ උපදෙස් දීලා වැඩක් නෑ. ඒ වගේ තමයි නිින්දත් එක්ක සෙල්ලම් කරනකොට නිින්දට ගියාට පස්සේ අල්ලන්න බෑ පරාදයි. නමුත් භාවනා කරන යෝගාවචරයාගේ ඕන කමඨාන් සුද්ධ කරනට ආන දැනගන්න මට මෙහෙම කාලයක් අහුවෙනවා මම මොකොත් දන්නේ නැහැ හැබැයි ඊට පස්සේ මම ගැස්සිලා අරමුණට එනවා. ඒ කියන්නේ නිින්දේ අග. යාර කියනවා ගැස්සිලා ආපහු එන එක කලබලයකට ගන්න එපා. මේ ඊගා පාඩම යණ්ඩයි මේ මූලද්‍රව්‍ය ලැබිලා තියෙන්නේ. ගැස්සිලා ආපහු ආවට පස්සේ අරමුණේ කීකරුව තැම්පත් වෙලා ඉන්නවද නැත්නම් හිත කැළඹිලා අනේ මට වෙච්ච වැඩේ කියලා ඉෂාත ප්‍රදර්ශන අඬනවද නැත්නම් පශ්චාත්තාප වෙනවද බලන්න කියලා. ඉතින් උපදේශන ලැබෙච්ච එකන පශ්චාත්තාප වෙනවා. කියන පශ්චාත්තාප වුණොත් ඊගාටෙන චිත්තක්ෂණයක් කෙලෙසෙනවා. ඒ පශ්චාත්තාප නොවි බලන්න දැන් අරුන්ට ආවනේ. ඊගා චිත්තක්ෂණයට යන්න පිරිසිදුව. පශ්චාත්තාප නොවි ඉන්නේ කියලා සදාචාරවාදීර කද්දාවත් කරන්න බෑ. විපස්සනා යෝගාවචරයට මේක කමඨහන උපදේශයක් වෙනවා. දැන් හත්තට වතාවක් හිත ගැස්සিলা අරුන්ට ආවා. ප්‍රශ්නයක් නෑ මම දැන් ආවට පස්සේ හිත කීකරු වෙලා ඉන්නවා කියන එක දක්නාසුළු දන්නාසුළු පශ්චාත්තාප නොවෙන එක්කනට කියනවා ඊට පස්සේ ওই නින්දට එක සැරේ යන්නේ ඒ නිසා භාවනාව හරියනකොට විතරාග විත දෝෂ වෙනකොට ඔන්නෝම නිදිමතක් එනවා ඒකට ලෑස්තිලා යන්නේ කියලා. එයාට ඒකට එන්නේත් නැහැ. ඒ කියන්නේ ඊට මුල අල්ලන්න කියලා දෙනවා. මේ මුලයි අගයි දෙක ඇල්ලුවාට පස්සේ මැද අහුනේ නැතත් ඒ යෝගාවචරය විශ්ය පිළිබඳ වෙනතට වඩා වශී භාවයක් දක්ෂ භාවයක් ඇති කරගන්න මොකද දෙපැත්තෙන් කොටු කරලා තියෙන දැන් නින්ද ඉnde ඉස්සල්ලත් දන්නවා නින්ද ගියා. ඒතකොට තියෙනවා මෙතන නින්දක් නෙවෙයි තියෙන්නේ හිත සැඟවි ගැනීමක් තියෙනවා. මේකට නින්දයි කියලා කීම මාර පාක්ෂික දෙයක්. මේක නින්දයි කියලා කියපු ගමන් කෙලෙසයක් වෙනවා. නෑ මේක මට බලන්න පුළුවන්. හිත සැඟවි ගැනීමක් තියෙන විදිහට බැලුවොත් යාට තේරෙන පටන් ගන්නවා මෙතෙන්ට අවදි වුණොත් මොනතරම් හිතේ විචිත්‍ර භාවයක් තියෙයි. ආශ්චර්ය ධර්මයක් තියෙයි. නිින්ද ඉන්නකොට මම නිින්ද ඉන්න බව දන්නේ එක. ඒක ලේසි නෑ. ඒක ඇත්තටම කියනවා නම් අස්වාභාවික අභියෝගයක් ආධුනිකයෙකුට. නමුත් ඉහළට යන කෙනාට හිතා ගන්න පුළුවන් මං කවදා හරි මේ හිත සීතල වේගන ඇකිලීගෙන නිින්දට යාගෙන එනකොට දැනගන්නවා මේ පෙරමග ලකුණු එන්නේ සමෝහ චිත්තය. මම මේක දැනගන්න ඕන. එතකොට යාට තියෙනවා වීත මෝහ සිත්තේ. මේ නිින්ද පටන් ගන්නකොට මේ ලකුණු නිින්දට ගියා කියලා වචනයක් දාපු ගමන් ඒක මෝහයට යනවා මේක හිත හැඟවි ගැනීම. ලීන භාවයක්. නිලීන භාවයක් හිත නිින්දට යamak නෙවෙයි කියලා ඒකට අවදි වෙච්ච ගමන් යාට මෝහය වෙනුවට මේ මෝහය අවබෝධ කිරීමේ අමෝහයෙන් පටන් ගන්නවා. ඊට පස්සේ ඉන්දෙන් අවදි වුණාට පස්සේ තමන්ගේ ගෙදර ආවා වගේ අරමුණට එන බව දැනගත්තට පස්සේ ආට තේරෙනවා මේක පුළුවන් ද අපේ දෙවෙනි પરම්පරාවට දෙන්න. ඊට පිට ගිහිල්ලා ආපහු ආවට පස්සේ තමන් ඉන්නේ අරමුණේද නැද්ද කියලා දැක ගන්නා සුළු ගතිය අපිට පාඩම් බන්දිය කියලා දෙන්න පුළුවන් ද කියලා හිතන්න. පුළුවන් වෙච්ච දවසකට නැවත කොහේ හිත ගියත් එන්නේ සති අරමුණකට නම් මූල කර්මස්ථානෙට නම් ඉරියව්වට නම් මේකට කියනවා ධර්ම ආරක්ෂාව කියලා. සති ධර්මයේ ආරක්ෂා කරන කෙනාට ලැබෙන ධර්මාරක්ෂා තමයි කොහේ රත්යාදු ගැහුවත් හිත කොච්චර කෙලස් ජනක අරමුණක හිටියක් එයා යොරෙච්ච ගමන් එන්නේ මූල කර්මස්ථානෙට නම් එයාට මේ අනිවාර්ය මේ ජීවිතයේ මේ භාවනාවෙන් උත්තරී මනුෂ්‍ය ධර්ම වලට යන්න පුළුවන් මෙන්න මෙවැනි තැනකට ධර්මදේශනා මාර්ගයෙන් හෝ කමඨාන් සුද්ධ කිරීම මාර්ගයෙන් හෝ සමත පරියංග සක්මන් භාවනා මාර්ගයෙන් හෝ කාට හරි කියලා දෙන්න කොච්චර එකලසක් ඕනද කියලා හිතන්න. කොච්චර දේවල් පිළිබඳව අපි දෙන්න එකම කතා කරන්න ඕනද කියලා නැත්නම් එයා වෙන දෙයක් හිතනවා නම් මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මේ මෝහයත් එක්ක වැඩ කරනකොට සමෝහ වීත මොහ කියන එකේදී මේ හිතේ කිසිම චිත්තක්ෂණයක අහක දාන්න දෙයක් නැහැ. හැම වෙලාවෙම එන්නේ චිත්ත නියාමයක් අනුව මිස උඹේ තියෙන කඩප්පුලිකමටවත් නොකෑමන දහවතුරකමට එකක් නෙවෙයි. ඒ වගේම ඔය හිතට ධ්‍යාන මාර්ගඵල ලැබුණත් රහත් බව ලැබුණත් ඒක ඔබට අයිතිත් නැහැ. මේවා චිත්ත නියාම. ඒ එනේන චිත්ත නියාමයේ මේ හම්බෙච්ච වෙලාවේ මල් මාලයකට එක එක මල අමුණන්න වගේ රාගය එනකොට මෙහෙමයි, වීත රාගය එනකොට මෙහෙමයි. දෝෂය එනකොට මෙහෙමයි, වීත දෝෂය එනකොට මෙහෙමයි. මෝහය එනකොට මෙහෙමයි, වීත මොහේ මේමයි කියලා මේ ටික කවදා හරි අහිංසකව ලිව්වොත් මේක විශ්ව සාහිත්‍යයේ හොඳම රචනය බවට පත් වෙනවා. මොකද ඒක නම් පෞරුෂත්වයක් ඇතුව නෙමෙයි කතා කරන්නේ. හරි වෙනවා මට රාගේ ආවා. ලෝකයා කියන જાති රාගයක් ආවා. ඒකට මට මේ මේ විදිය කලකොලොප්පන් හිතේ ආවා. මම ඒකට ගණන් ගන්න දෙන්නේ මොකද මම මේ රාගය හඳුනා ගැනීම මේ පරිශ්‍රණයක් කරන්නේ පරිශ්‍රකේ ගියාට පස්සේ මේමයි ඊට පස්සේ ද්වේෂය ආවා ඒ ද්වේෂය ආවම මෙන්න මේ මේ විදිහට මට වෙස් කියන්නේ නෝ මම නැට වෙනවා මෙන්න මෙහෙම වෙනවා කනගාටු වෙන්න දෙයක් නැහැ මොකද රාගය ආවේ ද්වේෂය ආවේ උඹ ඉල්ලලා නෙමෙයි හේතුඵල ධර්මයකට එන්නේ මෝහය එනවා අහන්නේ රාග ද්වේෂ මෝහ විසෙයි මෙන්න මේ විදිහට අනුන්ගේ එකක් වගේ බලන ගතිය තියෙන එකනට අනුන්ගේ හිතේ තියෙන රාග ද්වේෂ මෝහ බලන්න පුළුවන් ඒක තමයි මේ භාවනාදී අපි ගන්න දෘෂ්ටි කෝණය. මගේ හිතට ආපු රාගය වෙන කෙනෙක් බලන්න වගේ මම බලනවා. මගේ හිතට ආපු ද්වේෂය වෙන කෙනෙක්ගේ එකට ආපුගේ බලන්න ගියාම අසල් ගේක සොරකම් ගිය දවසක කුහුල් සිටින් ඉන්නේ තම ගේ රැක කිව් වගේ අල්ලපු ගෙදර ගිනි ගත්තට අපේ ගේ නෙවෙයිනේ ඉතින් නාව. ප්‍රශ්නයක් නැහැ ඉතින් ඔය ටිකක් සෝරි කියලා හිතෙනවා ළඟ ගෙද නිගිනියනන් තියෙන මේ වගේ Tamange හිතට ආපු රාගයේ අල්ලපු ගෙදට ගිය එකක් වගේ දෘෂ්ටි කෝණ දාගන්න පුළුවන් නේද පේනවා නිකන් අසාධාරණ දෙයක් වගේ නමුත් මේ ටෙක්නික් එක නැතුව කවදාකවත් අපිට රාගය හදාරන්න බෑ ආස්වාසයෙන්කොට අනුන්ගේ එකක් වගේ බලන්න සක්පම් කරනකොට රූකඩ ඇවිදිනකොට gediy pitin මේක දිහා පිට කෙනෙක් බලා ඉන්නා වගේ බලන්න රාගය එනකොට අඳුර ගන්න පුළුවන් වුණොත් මේ රාගය කියලා මේ වැඩේට අපිට සූදානම් වෙන්න පුළුවන්. ඒ නිසා අඳුර ගැනීම වැදගත්. හැබැයි අඳුරගත්ත පස්සේ කරප්මන් ඇවිල්ලා වක්කාර ගති පහල කරලා ඒකට නටා නටන්න ගියව කවදාකවත් රාගයේ මුලැඳාග දකින්න වෙන්නේ නැහැ. ද්වේෂයේ මුලැඳාග දකින්න වෙන්නේ නැහැ. මෝහයේ මුලැඳාග දකින්න වෙන්නේ නැහැ. ඒ නිසා පුංචි රාග, පුංචි ද්වේෂ, පුංචි මෝහ අපේ ගමනට භාවනා චිත්තානුපස්සනාවට අමුද්‍රව්‍ය වෙනවා. ඊ අමතරව පාවිච්චි කරන්න බැරුව ඉසాత බැඳගෙන අඬන්න ගත්තොත් මේ භවනා මධ්‍යස්ථාන ළඟ නන්දමාණිගේ සින්දුවක් දැම්ම ඒ නිසා මගේ හිත රාගෙම තුනයි කිය ඊට පස්සේ නන්දමාණට විරුද්ධව නඩු දාන්න පටන් අරගත්තොත් ඉතින් අමනයි අසප්පුරුසයි ඒ හපිකදියා බලන්න ප්‍රශ්නයක් නැහැ ඒ වගේම වෙන වෙන කෙනෙක් ඉල්ලක් ආවා එහෙම නැත්නම් වෙන හිතට නුරුස්නා ගතියක් ආවා ආවට පස්සේ කවුද දුන්නේ කියන එක බලන්න යන්න එපා. දැන් නුරුස්නා ගතිය නෑවිල්ලා තියෙන්නේ. මේ නුරුස්නා ගතිය ඉන්නේ ඉස්සෙල්ලා කොහොමද? නුරුස්නා ගතිය තියෙනකොට කොහොමද ගියාම කොහොමද කියලා මේක පරිශ්‍රණය කරන්න පුළුවන් ද නුරුස්නා ගතියක් නෑවි. කවදාවත් බෑ. ඒසයි නුරුස්නා ගතිය දීපු මිනිස්සයාට හිත යටින් ස්තුති කරන්න කියලා. ඒ විභුසයඩෝ කියනවා භාවනා කරනකොට ලස්සනට භාවනාවට එකකට එකෙක් ඔන්න තය රෝගකාරයෙක් වගේ කහින පට ගන්න. බල් බල් බල් බල් බල් බල් බල් බල් බල් බල්. රිදෙන ඉන්න ගහන්න එක්ක ලේන්සුවක් ගෙනින් මං කියන්නේ එක්ක දොරෙන් එළිය කියලා කෑපන්කෝ. මොකක් හරි බලන්න මේ ඔච්චර දුර ඉඳලා ඇවිල්ලා නිමාඩු දාගෙන තෙල සුදු ඇඳගෙන අටසිල් සමාදන් කරලා භාවනා කරනකොට මේ යක්ෂණී හරි මේ යක්ෂය හරි කයින්වයි කියලා ඥානමනස කියන්ජක් සාධාරණයිනේ මං කියන්නේ. අපි පෙරත්තල භාවනා කෙරුවා. ඒ රිට්ටිට් එකේදී 60 දෙනෙක් හිටියේ. ඉතින් එකෙක් විනාඩියකට එකක් ඌ පැයකට එක සැරයක් අහිනවා. ඒකට හැම එකම විනාඩියට එක සැරයක් අහිනවනේ. ඉතින් උදේ ඉඳලා හැම හොඳ සවුන්ඩ් ප්‍රූෆ් කරපු හදපු මේ හෝල් එක ෂෝක් එකට කහිනවා තේරෙනවා. හැබැයි එක එක්කත් බනින්නෙත් නැහැ. කරවන්නේ ඒ මිනිස්සේ කතා කරලා කාටාන් සුද්ධ කරන්න කිව්වා. ස්වාමීන් වහන්සේ මට තේරුණා මම ගොඩාක් පිළිසර කරදර කරනවායි කියලා. ඒ නිසා මම දොරෙන් එළියට ගිහිල්ලා සක්මන් කරන තෙන් දැන් එල්ල භාවනා කරා ඒ කැස්ස එනවා. මට තේරුණා දැන් පෙරිලා සද්ද එනවයි කියලා. ඒ නිසා මම ඇතුළට පිටට ගියේ මේ සාමික භාවනාව මගේ අර යෑම සඳහා නෙවෙයි කැස්ස සඳහා කියලා. ඉතින් වේබුසයඩෝ කියනවා එහෙම වෙලාවක Tamanට නුරුස්නා ගතියක් එන. ඒ කියන්නේ සදෝ සංචිත්තන් ඇවිල්ලා. එයාට කල්පනා වුණොත් මම කවදා හරි මේකේ සදෝෂය දැනගන්නවා. දැන් සදෝෂය දැනගන්න වෙනුවට මට මේ මිනිස්සුත් එක තරහ ගිහිල්ලා. නැත්නම් මේ සද්දෙත් එක තරහ ගිහිල්ලා. ඒ නිසා යාට තේරුණොත් මගේ තියෙන සතිය කැස්සට කැඩෙන සතියක් කියලා. ඒ තරම්ම ලාමක සතියක් නේ මට තියෙන්නේ. මම කවදද කැස්සට කැඩෙන්නේ නැති මට්ටමට සතිය දිනු කරගන්න. වැස්සට කැඩෙන්නේ නැති සතියට දිනු කරගන්න කියලා මෙයා සතිය දිනු කරගන්න මේක කඩයිමක් කරගත්තොත් සූචකයක් කරගත්තොත් කවදා හරි එයාට තේරෙයි ඉස්සර නම් මට කැස්සට කැඩෙනවා දැන් කැස්සට කැඩෙන්නේ මගේ මගේ හිත දැන් ඒ වගේ දේවල් වලට කැඩෙන්නේ කියනකොට එයාට තේරෙයි ඊළු කවදාහරි මේ කැස්ස දීපු කෙනා තමයි මට මේ පරිේශයෙන්ට අමුද්‍රව්‍ය දුන්නේ කියලා. ඒ මනුස්සයාට ස්තුති කරාවිලු අනේ මේ මනුස්සයා නොහිටින්න මම දන්නේ මගේ මට තිබුණ කැසට කැඩෙන සතියක් කියලා. හැබැයි ගිහිල්ලා ස්තුති කරන තරම් අමන වෙන්න එපයි කියලා කියලා තියෙනවා. නැගිටලා ගිහලා තමසිතා තමයි මට කැස් ඉගෙන ගත්ත එක ඒ තරම් අමන වෙන්න එපයි කියලා හරිම ලස්සනයි මේ වේබුසහඩ කියන උගාවත් තලතුණා රහතන් වහන්සේ වගේ නම ස්වාංශනා කිසිම පොතක් කියවු නැති කෙනෙක් ඒ වුණාට පුදුම විදියට කොටිම කියනවා දැන් තියෙන ගෝයන්ක සිස්ටම් එක තන්නේ කරම වේබුසහඩෝගේ ආශිංසනය උන්වහන්සේ මේ මේ ඌබකින්ද දුන්නා ඒ ඒ ආශිර්වාදේ ඊට පස්සේ තමයි ඔය මේ මේ ළඟදී නැති වෙච්ච එක නම් මොකක්ද යාගේ නම ගෝයෙන්කා ගෝයෙන්කා ඊට පස්සේ තමයි ඇල්ලුවේ ඒ සරණකව එච්චරම පුදුම දෙයක් තිබුණා දේශනා කළා තියෙන දේවල් වල මේ පුංචි කරදරයක් ආවට පස්සේ ඒක කඩයිමක් කරගන්න මට මේකටත් කැඩෙන සතියක් තියෙන්නේ ඒ කයින මිනියට බනින්නවක් සද්දෙට බනිනවා වෙනුවටත් මේ දෝසහිත දක්වන්න හදන්නේ කියලා මේක නගින වෙලාවක හිතේ ඉවසීමේ ශක්තිය දැරීමේ ශක්තිය වැස්සට පස්සේ තමයි තියෙනවා කැස්සට එච්චර දඟල නැහැ කියලා. අන්න එදාට කහින මිනිහා නොහිටියා නම් මේ පිම්ම පණින්න බෑ. ඊමණසට ස්තුති කරන්න වෙනවා. මේ විදිහට Tamanට එන යම් ප්‍රමාණයකට භවනා හරි ගියාට පස්සේ එනත යම් ප්‍රමාණයකට රූප කර්මස්ථානයේ ගිවං කරගත්ත වෙලාවක මෙව අපිට ලැබෙන්නේ අපි මේ ලබා උපන් හැටියට තමයි. ඒ ලැබෙන දේවල් භාවනාවට ආහාරයක් කරගන්න හැටි. පරිේශණයට පරිේශන අමුද්‍රව්‍යයක් කරගන්න හැටි. තේරුම් ගත්ත කෙනාට තේරෙනවා මේ අපකරා මේ පැමිණෙන දේ හරියට කිරලා හරියට මාත්‍රාවට හම් වෙන්නේ අපි පෙර කළ අකුසල කර්ම වල හැටියට. හිතා ගන්න බැරි න්‍යායපත්‍යක් එතන තියෙනවා. අපිට යම් විදියකට බාධාවක් ආවනම් ඒ බාධාවෙන් අපි මේ කවුරු හරි කරපු දෙයක් නිසා තමයි අපිට වෙලා තියෙන්නේ. ඉතින් ඒක හරියට මේ ඒ ඒ අකුසලයට ඉස්සර කරපු අකුසලයට බැලලා වැඩකුත් නැහැ. දැන් මේ මනුස්සයර කොන්න එක බැලලා වැඩකුත් නැහැ. දැන් මේ මිනිහට බැන්නොත් එන්නේ අලුතෙන් අකුසල රස මේ වෙච්ච එක වාසියට අරගෙන යන්න නම් තමන්ගේ චිත්තානුපස්සනාව කරන කෙනාට හිතා ගන්න පුළුවන් ආධුනිකයෙකුට මේක සිද්ධෙනව ඇති දැන්. දැන් මට ඒ දවස්වල සිදුනවා වගේ රිදෙනව ඇති. ඉතින් ඒ නිසා මේ මනුස්සයා මේ වෙලාවේ කමටහන් වාර්තාවට කියලා හරි බැන්නේ නැතුවට පව් අප්පයි මනසට සිදෙන ඉතින් ඒක හොඳට තේරෙනවා මේ මනස නොකියුවට. ඒ වගේම ද්වේෂයක් ඇවිල්ලා ඇති. ඒ ඒ ගෙස් කරන්න පුළුවන් ගතිය නැත්නම් මේ අනුමාන කරන්න පුළුවන් ගතිය තමයි මේවා විඳපු ප්‍රමාණයට තමයි තියෙන්නේ. ඒක පුදුමාකාර ධර්ම ධර්ම ඥානයක්. ධර්ම ඥානයක්. හැබැයි මේක සංසන්දනේ හරහා තමයි යන්නේ. වෙන කෙනෙක් එනකොට වෙන කෙනෙක් යනකොට කනකොට බොනකොට හැරෙනකොට දල වශයෙන් හිතා ගන්න පුළුවන්. ඒ පුද්ගලයා දැන් පෙළෙන්නේ රාගයෙන්ද? ඒ පෙළෙන පුද්ගලයා දැන් පෙළෙන්නේ ද්වේෂයෙන්ද? ඒ පුද්ගලයා දැන් පෙළෙන්නේ මෝහයෙන්ද? යන්ට මේ කමඨාන් වාතාවක් දෙනකොට මේක තණ්හාවට බර ප්‍රශ්නයක්ද? මාන්නයට බර ප්‍රශ්නයක්ද? දික්කියට බර ප්‍රශ්නයක්ද කියලා ඒ ලියන එක්කනම නැවත කියනවා නියම එක්කනටම තේරෙනවා. ඒසයි මම කියන්නේ කමඨාන වාතාව ලියන්න. ලියපුවා මේකේ ස්ථිරයිනේ. ඒක නැවත කියවන්න. කියවලා බලන්න මම මේ විසඳ ගන්න හදන්නේ රාග නිශ්චිතව නගන ප්‍රශ්නයක්ද? ද්වේෂ නිශ්චිත නෙමෝ මාන නිශ්චිත නගන ප්‍රශ්නයක්ද? නැත්නම් මේ මමයා ලොක් කරගන්න හදන ප්‍රශ්නයක්ද කියලා තේරිච්ච දවසට යනකම්ම කර්මස්ථානාචාර වලදී වගකීමක් තියෙනවා. එයාට ඒක තේරුම් ගත්තට පස්සේ මේ ප්‍රශ්න නැවත කියනකොට Tamanටම තේරෙනවා. ඒ හරහා තව කෙනෙකුට උදව් කරන්න පුළුවන්. ඉතල Tamanගේ ප්‍රශ්න Taman විශ්න ගන්න මට්ටමට ගියාට පස්සේ තව කෙනෙක් මොනම විදිය ප්‍රශ්නයක් නැගුවත් සාවධානව අහගෙන ඉන්න එකයි කරන්න ඕනේ. එතකොට තේරෙනවා මෙයාට තියෙන රාගය. එහෙම නැත්නම් මේ තියෙන මානෙ. දැන් මේ කියන්නේ දික්ඛය. ওই තුන විතරම වෙන මොකක්වත්ම නැහැ. කිසිසේත්ම බය වෙන්න එපා මෙතන ලොකු සමීකරණයක් තියෙනවා කියලා. ඒ නිසා ඕනම කෙනෙක් කතා කරනකොට ඒක වටහා ගන්න අසුළු ස්වරූපෙ මිසක් පුද්ගලයම නින්ද යන්න එපා. මොකද පුද්ගලයා වෙලාවෙන් වෙලාවට යාගේ රාගය වෙනස් වෙනවා, මානෙ වෙනස් වෙනවා, දිට්ඨිය වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තමනුත් දන්නවනේ තමනුත් චපලයි කියලා. තමනුත් දන්නවනේ තමන්ගේ වෙස් මාරු වෙනවා කියලා බෝධිලිම වගේ පාට මාරු වෙන බව. ආන්නේ කිය පුද්ගලයාට කියලා දෙන්න තනං තමන් ළඟ තියෙනවනම් පෞරුෂත්වයක්, කීර්ති නාමයක් මට මේකට කතා කරලා කිව්වා මේ ප්‍රශ්න පිටියන්ද මේ ප්‍රශ්නේ අහන්න හිතුනේ මෙන්න මේක නිසා නේද? එනත මෙහිම නේද මේකට තව වාක්‍යයක් එකතු කරන එකතු කරන්න ඕනේ කියලා කිව්වොත් එයාට තේරෙනවා දැන් අපි දෙන්නගම හිත එකට වැඩ කරන්න කියලා. ආනේ මට්ටමට ගියාට පස්සේ හරියට මට්ටම කිව්වා වගේ මගේම ප්‍රශ්න විසඳුවා වගේ මං කියන බොක්කෙම සම්බන්ධ වෙනවා දෙන්න. එහෙම නැතුව ඒ කියන්නේ ඒ විදිහේ බොක්කෙම සම්බන්ධ නොවි විශ්වාසය පහළ වෙන්නේ නැහැ. ඉතින් මේක සාමූහික කමඨාන් සුද්ධ කරනකොට වුණා වෙච්චාම අර පුද්ගලිකව හම්බෙන්න බැරි නිසා මුගව දෙනෙක් හිතනවා මෙන්න මේ විදිහේ ඍජු සම්බන්ධතාවයක් නැතිවම බාධායි කියලා. නමුත් Tamanට ඕනේ සුද්ධ වෙන්න නම් Tamanට ඕනේ කෙලෙස් නැති කරගන්න නම් මේ මේ වාතාවරණයත් හොඳට ඕම ඇති. Taman අවංකව ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ප්‍රශ්න අහන වෙලාවේදී අර්ථයෙන් තපේ චරිතයෙන් තපෙලා කියනවා. මේ මේක මොකද වෙලා තියෙන්නේ. ඒකේ පස්ස ගහනවා නම් එක්ක කෝල ගතියක්. එහෙම නැත්නම් ලැජ්ජ බයක්. ඉතින් එහෙමනම් ඉතින් ප්‍රශ්න ඉදිරියට යන්නේ නමුත් අපිට හම්බ වෙන වෙලාව ඒක සුද්ධ කරගන්න ඕනේ නම් ඒක නා සපෙලා උත්තර දෙනවා නම් ඒ උත්තරේ මුළු සභාවටම ආහාරයක් වෙනවනේ. ප්‍රශ්න විසඳෙනවනේ. සමහර විට පෞද්ගලිකත්වය වෙන්නේ නැති. නමුත් අපිට මේ වගේ වෙලාවල යම් යම් කැපකිරීම් කරන්න වෙනවා. කැපකිරීම කිරුවට පස්සේ අපි එක පවුලේ අයට වැඩිය පුදුමාකාර බන්ධනයක් එන්න පටන් ගන්නවා. දැන් මේ අද තුන්වෙනි දවසේ වෙනකොට ඒක එනවා. හතර පහ වෙනකොට එකම ගෲප් එක වගේ. කිසි පැකිලීමක් එන්නේ කියනවා. පස්සෙන් දැන් පස්සේ ආයෙ ගෙදර ගියාම කිරි කලෙයි ගොම කඳුලයි. ආයෙ කක්ක ගොඩි දාගෙන ආයෙ නටනවා. ආයෙ කවක් දෙන්නේ නිසරණවනේ කියාගෙන ඒ කියන්නේ අර ගත්ත ගැම්ම ගෙනිය ගන්න බැරි කම. ඒත් මේ මේ ලබන අත්දැකීම නම් කවදාකවත් අහකන්නේ කවදාකවත් අහක යන්නේ නැහැ. මොකද අපි ඉගෙන ගන්න චිත්ත නියාමයක්. ඉතින් ඒක ලෙවල්ලා මේ මේ තුන ප්‍රධාන රාග ద్వේෂ මොහ මේ චිත්තානුපස්සනාවේ සඳහන් කරලා ඊපස්සේ සංකිට්තං වා චිත්තං සංකිට්තං චිත්තං පජානාති. විකිට්තං වා චිත්තං විකිට්තං චිත්තං පජානාති. එයා දැනගන්න ඕනේ මෙහෙම සමාධියකට නැත්තම් සතියකට ආවට පස්සේ හිත නිින්දකට වැටෙන්න ඉඩ තියෙනවා. හිත ඇකිලෙනවා. මිදෙනවා. වීර්ය අඩු වෙච්ච ගමන් මිදෙනවා. එතකොට තමයි ඉරියව වැක්කෙනවා. ඒකට බොහෝ විට නිින්ද ගියයි කියලා හිතෙනවා. ඉතින් ඒකට තව කෙනෙක් භවනා කරනකොට යාගේ ඉරියව්ව වැක්කෙලා තියෙනවනම් හිතා ගන්න පුළුවන් මෙයාගේ වීර්යය මදි වෙලා තියෙනවා. එහෙම නැත්නම් වික්කිට්ටං වජිත්තං හොඳටම තේරෙනවා සමාධියක් තියෙනවා. හරියට කියනවා නම් ਸਰවඥාන්සික නිදර්ශනයක් විදිහට ਸਰවඥාන්සේ සඳහන් කර දෙනවා ගැඹුරු මොහොත ගත්තොත් ගැඹුරු මොහොතේ මතු පිට විශාල දියරැලි සුනාමි වලින් පෙරලෙනවා. ඊටාම පතුල පිංගල තිමිංගල ආදී විශාල මත්ස්‍යංශ කැළඹෙනවා මැද මුහුද කවදාවත් මොනම හේතුවක් නිසාත් කැළඹෙන්නේ නැහැ කියලා. අතුරු උඩම කෙලවර හුලඟට කැළඹෙනවා යටම කෙලවර මාළුන්ගෙන් කැළඹෙනවා මැද කවදාකවත් කැළඹෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපේ හිත කොච්චර අපහසුරපත් වුණත් දුකටපත් වුණත් අම්මා මලත් හිසගිනි ගත්තත් ගෙටගිනි ගත්තත් මැද කෑල්ල කවදාවත් කැළඹෙන්නේ ඉතින් අපිට කැළඹිච්ච ගැන අල්ලගෙන කතා කරුවොත් නම් අපිට නව කතා ලියන්න හිතෙනවා. නමුත් එයා දන්නවනම් මේ උඩ කොන කැළඹෙනවා ඒකටයි මේ දඟලන්නේ. නමුත් මැද කෑල්ලක් තියෙනවා කැළඹිලා නැහැ කියලා. එයාට ඒක බලන්න ගිය දවසේ මෙච්චර කැළඹිලි හිතෙත් මැද කැළලක් කැළඹෙන්නේ නැතුව තියෙනවා. ඒක මේ නිවන් ලැබලා භාවනා කරලා ගත්ත එක නෙවෙයි මනුස්සකම. ඒක බුදුහාමරෝ දීපු දෙයක්වත් නෙවෙයි. ඉතින් මේක දන්නේ නැත්නම් ඒ මනුස්සර කැළඹිච්ච හිතගෙන කවි කතන්දර ලියනවා, නවකතා ලියනවා, ට්‍රැජඩිස් ලියනවා, කොමඩිස් ලියනවා. ඒසල් කද්දාකත් අතරමැද නොකලඹිච්ච හිත දැක්කන්න ලැබෙන්නේ නැහැ. නිසා භාවනා කරනකොට මතක තියාගන්න කොච්චර නිදිමත වුණත් සංකීත හිත තිබුණත් ඒ කරපු රිසර්ච් එක පින්න දිලා තිනවා ෆන්ක්ෂනල් MRI ස්කෑන් මැෂින් දෙකට එක ගෲප් එකක් ඒ පාලක පරීක්ෂණ ඒගොල්ලෝ සාමාන්‍ය අවදි මිනිසින් ගත කරනවා. අනික ගොල්ලෝ ඒක ඇතුලේ නිදා ගන්න. CAT ස්කෑනර් එකට දාලා ෆන්ක්ෂන් MRI ස්කෑනර් දාලා නිදා ගන්න. මේ දෙන්නගේ මානසික ක්‍රියාකාරීත්වය බලනකොට නිදාගත්ත කණ්ඩායමේ කාවදි කණ්ඩායමේ මනසේ මොලේ නිකුත් වෙන තරංග වල කිසිම වෙනසක් නැතිලු. ඒ කියන්නේ සම්පූර්ණ නිින්දෙදිත් මොලේ වැඩි. මොලේ වැඩ. ඒක කවදාකවත් නිදාගන්නේ ඊට පස්සේ ඒගොල්ල කරලා තියෙන නිඳ ගිය කෙනාට කලබලයක් කරලා අවදි කරලා තියෙනවා. එතකොට මොළේ එකපාරට දැඟලලා ආයෙසරයක් යනවා සාමාන්‍ය ගමනට. එනිසා අපි නිදාගත්තට මොකක්වත් නතර වෙලා නැහැ. එනිසා නිඳට අවදි වෙන්න පුළුවන්. ඕනම නිඳකට අවදි වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ භාවනාදී ඇති වෙන මේ ලීන භාවයේ එච්චරම කලබල වෙලා නැහැ. ඒ නිසා මතක තියාගන්න අපේ හිතේ අවදි භාවයේ තියේදී උඩ පොත්ත නිදා ගන්න පුළුවන්. හිතේ මැද අවදිභාවයේ තේදී උඩ පොත්ත නිදා ගන්න පුළුවන්. ඒකට කියනවා කේස් හાર્ඩ්නින් කියලා පිට කර වෙලා තියෙනවා. මැද හොඳට එක විදියක් උඩ උඩ පැත්ත වෙන විදියක්. දැන් වී වේලනකොට එකපාරට තඹපුවි අරගෙනලා කිදීම අවුවට දැම්මොත් පිටපැත්ත කර වෙනවා. මැද අමු. ටික දාශික වී කුණු වෙනවා. සාමාන්‍ය කරන්නේ පවනි වේලලා ටික ටික ටික ටික වේලනවනම් මැදයි කට්ටයි දෙකම එක ගන්න වේලෙන. ඒකට අපිට උගන්වන්නේ කේස් හાર્ඩ්නින් කිය. අපේ හිතේ තියෙන කේස් හાર્ඩ්නින් වල මේ මැද හිතේ හොඳට සාමයේ තියේදී උඩලෙල්ලේ රාගේ තියෙනවා. නැත්නම් යටලෙල්ලේ ද්වේෂේ තියෙනවා. මේක දැක ගැනීමේ මැද තියෙන ක්‍රියාකාරී හිත නැත්නම් මේ පිරිසිදු හිතක් තියෙනවා. ඒක මේ සර්බලදාරි දෙයන්නාංශය ඇතේ හරියෝ කාර්මස්ථානාචාර්යවරයතේ හෝ පේන කින මිනිහ වගේ නෙවෙයි මයි ළඟ තියෙනවා. ඒක අදාහර මිනිහට මගේ හිතේ මෙතන සමාධියදීදී මෙතන රාගය තියෙනවා. මෙතන සමාධියදීදී මෙතන ද්වේෂය තියෙනවා. මෙතන සමාධියදීදී මෙතන දිබත තියෙනවා. කවදාකවත් කවුරක්වත් හිතන්නේ මේ සමාධිහිතක නිදිමතක් තියෙන්න පුළුවන්. සමාධිහිතක රාගයක් තියෙන්න පුළුවන්. ඉතින් එහෙම නැත්තම් කවදද මිනිස්සේ ඇත්පන අපිට මේක අවබෝධ කරන්නේ? එහෙනම් අනුන්ගේ එකක් පාව අවබෝධ කරගන්න. ඇවිල්ලා ගිය එකක් පාව අවබෝධ කරගන්න. ඒක කියන්න පුළුවන් ද රාගය ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක් කියලා. රාගේ ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් වෙන එක පැත්තක මනසක තියෙනෝනේ වීත රාගී හිත. එක පැත්තක මනස තියෙනෝ රාගී හිත මේ වීත රාගී හිත රාගී හිත දිහා බලනකොට බුදුහාමුදුරුව අපේ දිහා බැලුවා වගේ. ආන්නේ විදිහට මේ දෙක පවතින ඉඩ තිබේ. එච්චරයි භාවනා කරන යෝගාවචරගේ අනිච්ච සංඥාව. එකම හිතක එක පැත්තක රාගේ තියෙද්දී මේ පැත්තේ විවේක මනස තියෙන්න පුළුවන්. මේකේ ඉන මුදු මොහොතේ මුදු බෝධේ කම්මණියේ විගත උපක්ඛිලේසේ පරිසුද්ධේ පරියෝධහතේ වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් අපි හිතන්නේ අපි හිතන්නේ මේ එක හිතක් එක ඒකකයක් කියලා කවදාවත් නැහැ. මේකෙ දෙන්නෙක්වත් අඩු ගන්න ජීවත් වෙනවා. මේ හිත ඇතුලේ එක පැත්තක සාන්ත බව තියෙනවා අනිත් පැත්තේ කලබල. අපි කොයි එකාටද කඩුව දෙන්නේ කොයි එකාටද කොපුව දෙන්නේ කියන එකයි ප්‍රශ්නේ. දෙන්නම ඉන්න කොයි වෙලාවෙ. මොන්නම තාලෙකත් කවුරක්වත් හිතන්නේ කොටින්ම කිව්වොත් හැම එකාතුළම ගෑණේ මිනිහා දෙන්නම ඉන්නවා හැම එකී තුළමත් ගෑණේ මිනිහා දෙන්නම ඉන්නවයි කියලා මට ඒට ගහලා එලවයි බුදුරජාණන්සේ සඳහන් කරනවා ගෑණ පිළිමකම තියෙන උද්‍යප්පේ ඥානෙ දක්වා විතරයි ඉන් එහාට ගෑණ පිළිමි නෑ මනුස්සකම ඉතුරු වෙන්නේ අපිට කවදාවත් මිනිසෙක් වෙන්න බෑ ගෑණියක් කියලා හිතන තාක්කල් පිළිමික් කියලා හිතන තාක්කල් කවදාවත් බෑ මේ පිරිමි අයිතිවාසිකම් ඉල්ලන්න හදනවා, ගෑනු අයිතිවාසිකම් ඉල්ලන්න හදනවා. ඒ කියන්නේ කක්කා හොඳ කෑල්ල ඉල්ලනවා. කක්ක හොඳ කෑල්ල ඉල්ලන මනුස්සකමට කවදාකවත් යන්න බෑ. මනුස්ස හිතක හැකියාව දන්නේ ਸਰවචනාසි විතරයි. උන්වන්සේ දන කොච්චර පිළිසිදු හිතකට වුණත් රාගේ ඒ මොහොතෙම තියලා දැක ගන්න පුළුවන්. ඉතින් අභිධර්මයේදී කියන මේ දෙක තියන්න බෑ කියලා. තියන්න බැන්නම් කොහොමද ප්‍රත්‍යක්ෂ කරන්නේ? මම කපල වෙන් කරලා ඊ එක හෙට එක අරයග එක මෙයා එක සෝබන චෛසික අසෝබන චෛසික කියලා මේ කපන කැපිල්ලේදී කොහොමද මිනිස්සෙක් ප්‍රත්‍යක්ෂ කරන්නේ ප්‍රත්‍යක්ෂ කරන්න මේ දෙන්න මොන ගැහින්නු කැතයි ලස්සනයි හොඳයි නරකයි රාගේ ද්වේෂයයි මෝහයයි සමෝහයයි ඉතින් මේකට කියනවා මේ දෙකම තියෙදි නොසැලීමට කියනවා අෂ්ටලෝක ධර්මයේ කම්පාණ වීම කියලා හිතනවාද මේ වගේ දෙයක් වෙස්ටර්න් මයින්ඩ් එකක් තියෙන මිනිසෙකුට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මේ රිඩක්ෂන්සම් තියෙන මිනිකුට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. කල්ප කීයක් ඇයිද? අපිට මේ ලැබිලා තියෙන මේ අෂ්ටලෝක ධර්මයේ කම්පාණ වීම කියන මේ සරල වචන අපේ ලේවලට බහැලා නැති නිසා අපිට හිතා ගන්න පුළුවන් අනේ බුදුහාමුදුරු කියුනේ සයිතේ වෙන්න ඉඩ තිබේ කියලා හරි හිතා ගන්න පුළුවන්. ගහේ කුරුම්බා පොල් වෙන්න ඉඩ තිබේ. කඩන්න නැතුව තිබ්බොත්. භාවනා කරපු කෙනෙක් මිස කවම කවදාකවත් හිතන්නේ නැහැ මේ සුද්ධවන්තයයි ගහලෙයි දෙන්න එකට ඉන්නවා අය. හැම වෙලාවෙම දෙන්න එකට ඉන්නේ. කවදාකවත් හිතන්න එපා 100ක් සුද්ධවන්ත පුළුවන් කමක් අරිහත්ත්වයට අවශ්‍යයි කියලා. අවශ්‍ය නැහැ. බුදු වෙන්න අවශ්‍යයි. සවාසනා සකල ක්ලේශ දුරු කරන්න. බුදු දනස අපෙන් එච්චර ලොකු පරිශීනක් කරන්නේ බොයේ නරක වෙච්ච නපුරන හිත තියේදී ඔය හිත ඇතුළෙම හොඳ ගතිය එහෙමම තියෙනවා. උඹ කොච්චර හොඳයි කිව්වත් නරක වෙන්න පුළුවන් බීජ ටිකත් ඔතනම තියෙනවා. ඒ දෙන්න අතර ගැටුමක් නෑ. හැබැයි උඹ හිතනවා උඹේ සදාචාරයට උඹේ හැදියාට මේ දෙන්න එකට ඉන්න බෑ කියලා. ඉතින් අපි ගමේ කතාව තමයි උකට තියෙන්නේ මේ රයිගමයි ගම්පලයි. රයිගමේ ගම්පලේ දවස් 30ෙම ගහගන්න. දැක්කොත් ගහගන්න මරා ගන්න හදනවා. ඉතින් මිනිසුන්ට හරි කරදරේ. රැට දෙන්න එකතු වෙලා හොරකම් කරනවා. මිනිස්සු කවදාකවත් හිතන්නේ නෑ ඉතින් ඉස්සර මායි ධම්මරන් ශාමතුරු හැමදම රණ්ඩු. ඌ කිව්වොත් මං විරුද්ධයි. මං කිව්වොත් ඌ විරුද්ධයි. අපි දෙන්නම ගිහලා ලොකු සංසයේ කකුල් දෙක අල්ලන කකුල් මිරිකනවා. කේමනන්ද සංසයේ. ඉතින් ඒ මිරිකනකොට රණ්ඩු. ඌ මොනවාරි කිව්වොත් එහෙම මං විරුද්ධයි. මම මොනවද කිව්වොත් මුකුත් නම් මේ විහිළු නෑ කෙලින්ම නඬු පුප්පකට ලේ රත් කරන කෑ ගහන්නේ කේමනන්ද කියන උඹලා උඹලා දෙන්න රයිගමේ ගම්පලේ වගේ තොපි හොරකම් කරනකොට දෙන්න මේක ත්‍රිලා කරන්නේ අපි ඉස්සරහ තොපි රණ්ඩු වෙනවා මම දෙන්න එකෙක්වත් ගණන් ගන්නෑ මේ වගේ අපේ හිතේ තියෙන තියෙන පාර නොකමන දාපතුරක් පට්ටපතුරු සේරම ටික තියෙනවා ඒ වගේම අරයත් හිතක තියෙන ගුණ ටිකක් සේරම තියෙනවා අදාහ ගන්න බැරිකමයි වෙලා තියෙන්නේ අදාහ ගන්න බෑ අපි පෙන්නන්න හදනවා මේ සාන්තුරේ සාන්ත දාන්ත තීන්ත කුඩු කියලා අම්මු පච. අම්මු මුලාව. අම්මු වංචනික ධර්ම. අම්මු ඉෂලට ගතිය අපි කියාගමු නෑ මම එහෙම ඉන්නවා මේ වෙලාවට දැන් මම ආම්දුර මම උඩ ඉන්න මම බණ කියන එක හරි. ඔය ඔක්කොටම මේ හැකියාව 100 100ක්ම තියෙනවා. මොනම හේතුවක් නැසවත් අපි අතර වෙනසක් නැහැ. මේ මේ ගේම හැටියට මම ඉන්න ඕනේ සිංහාසන. ඒක වෙනම කතාවක්. ඊගාව නාඩගම ඕගොල්ලෝ සිංහාසනේ ඉපුවම මම කුක්කා වගේ මම පිටිපසට යන්න ඕනේ කිවරනේ. අපිට බෑනේ අපි හැමදාම සිංහාසනේ ඉන්න හදන. ඒක නිසා අනුන්ගේ හිතක් හිතා ගන්න නම් තමන්ගේ හිතේ මේ දෙක කඩප්පුලි ගතිය. මේ දෙකට දෙතවර ගතිය. මේ රාගයේ තියෙදි මේ පැත්තේ වීත රාගය. මේ දෝෂයේ තියෙදි මේ වීත දෝෂය. තියෙන එක දැක්කට පස්සේ මෙච්චර ලස්සන වස්තුවක් මුළු ලෝකෙම නැහැ. විචිත්‍ර වස්තුවක් ලෝකෙම නැහැ. ආයේ චිත්‍රපටි බලන්න ඕනේ නැහැ. ආයේ පත්‍ර බල නිවුස් අහන්න ඕන කමක් නැහැ. ආයේ කවුරුත් මැජික් හදලා පෙන්වන්න ඕන කමක් නැහැ. මොකද මේක ලොකු මැජික් කියන්නේ. මේ ලස්සන සමාදන් වෙච්ච හිතේ ඔය කෙලෙස් මුල් ඔක්කොම ටික තියෙනවා. සම්පූර්ණ කෙලෙසිලා සම්පූර්ණ රාගරත්වෙ ඉන්නකොටත් නිවන් දකින්න ඕන බීජ ටික තේරම තියෙනවා. මේ දෙන්න අතර ගැටමක් නැහැ. අපිට පුළුවන් ද කවදා හරි අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙනවයි කියන වචනේ හරි ඉඳගෙන මේ දෙකම තියේදී එකකටවත් අයිතිවාසිකම් නොකිය. ඒක හරි අමාරු වැඩක්. එකකටවත් අයිතිවාසිකම් නොක මේක හේතුඵල ධර්ම වල මෙයා ඉස්සෙනකොට මෙයා පහත් වෙනවා. මෙයා ඉස්සෙනකොට මෙයා පහත් වෙනවා. මේ හේතුඵල ධර්මයක් යන්නේ. මට මේ දෙන්න එක්කෙනෙක්වත් මතු කරන්නත් බෑ. මතු කරන්න පුළුවන්කමකුත් නැහැ. මේකට කියනවා manussකම කියලා. ඒකෝට මේ ලෝකේ ඉන්න එක එක්කත් අධිකාරියෙකුත් නෙවෙයි එක එක්කත් විනිශ්චයකාරයෙකුත් නෙවෙයි. වෙන්න බෑ. RNA DNA වලින් බලනකොට 99.9 8ක් අපි ඔක්කොම එකයි. ඔය කොච්චර සෙල්ලම් කරාද? ඉතින් මේ දශම දෙකටනේ මේ සිංහලයයි බෞද්ධයයි දෙමළයි බටහිරයි සිංහලයි ආසියාකරේ මොන රණ්ඩුවක්ද බලන්න පොඩ්ඩක් එළියට ගිහිල්ලා මේ වෙලාවේ තියෙන්නේ. මිච්ඡර 100ට 90ට 99.98ක් යනකම් සමාන අපට ඒ සමාන දෙක දකින්න තු අර 100.02කට නෙමෙයි ඔක්කොම කොහෙද අපි ළඟ මනුස්සකම එසා Taman තුළ මේ දෙන්නම ඉන්න බව දන්නවනම් හොඳ නරක දෙක කිදී කරදරයක් උතෝ රයික මේකම් පළේ වගේ ඉන්න සැප දුක දෙක එකටම ඉන්නවා එක මේසේ කනවා එක සිගරට් එක දෙකට බෙදාන බොනවා ප්‍රශ්නයක් නැහැ සදාචාරවාදයට මේක හිතා ගන්නවත් බෑ. ඉතින් අපිට පුළුවන් ද මේ මේ සාරිපුත්‍ර ස්වාමීන් කියන විදියට මිනිමගේ පරියේ ඥානෙ ලබා ගැනීමට නම් අනුන්ගේ හිතේ ඇති වෙන කෝලම් දකින්න ඕන. ඒකට ඉස්සලා තමන් අනුන් වගේ තමන්ගේ හිත අනුන් වගේ මතුවෙන රාගයේ, ద్వේෂයේ, මෝහය පරිේශණය සඳහා අමුද්‍රව්‍යයක් කරගෙන අර කියන හුදු බැල්ම හුදු අවධානය දාලා මේක දිහා බලන්න පුළුවන් නම් ඒ දෘෂ්ටි කෝණයට කියනවා යෝනිසමනස්කාරය ආර්ය ව්‍යවහාරය ආර්ය දෘෂ්ටි කෝණය මේක වැරදි පැත්ත විතරක් දකිනවනම් ඉතින් සෝරි කියලා තමයි කියන්නේ. එයාට පූර්ණ අයිතියක් තියෙන වැරදි පැත්ත දකින්න. එයාට එන්නකොටම ලැබෙන දෑවැද්ද තමයි අසහනි. ආතතිය. සමානකම දකපු ගමන් මොකක්වත් නැහැ. ඒ මනුස්සයා කරන හැම වැරද්දක්ම මගේ වැරද්දක් මම වග කියන්න ඕන. උන්ටටම කුඩු ගහලා හිරේ වැටිලා ඊටපස්සේ ඉන්දියන් කාරයෙක් ගෝයන්ක භාවනා කරුවට පස්සේ ඒ කරපු මේ අන්තිම වෙන ෆීඩ්බැක් එක දෙනකොට කිව්වලු යම් කිසි කෙනෙක් වැරද්දක් කරනවා ඒක 100%ක් මම වග කියනවා. මගේ මගේ සහයෝගයක් නැතුව කාටවත් වැඩි කරන්න බෑ. ඒ නිසා යා කරන සියලුම වැරදි මගේ. ඒකට යා මගේ මල්ලි වගේ. යා මගේ අයියා වගේ. ඉතින් මරලා බෑ. සහෝදරයනේ. ඒ නිසා කිසිම කෙනෙකුට කිසිම වැරද්දක් කරන්න බෑ. ඒ නිසා අපි කාගරි පිට වැරද්දක් දකින්න එක තමයි අපේ වැරද්ද. මේකම තමයි මමත් මං අනුන්ගේ දකින්නට අපි විනිශ්චය කරන්න හදනවා. මගේ දකපුවා නම් කියනවා අයියෝ පොඩ්ඩක් අනුකම්පා කරන්න බැරි දප්පා. මේ මමනේ මගේ වැරද්දට මම සමාදුරන්න අනුගැරත සමාදෙන්නේ නැහැ. ඒ සදාචාරවාදී ඔක අනිත් පැත්තට යන තමන්ට කරදර කරනවා වද කරගන්නවා අනුන්ට සමාව දෙනවා මේ දෙකම විකෘති ඒක නිසා මේ පරියේ ඥානය ලබන්න නම් මේ චිත්ත સંතාණය එහෙම නැත්නම් අපි කියන එකට විඥාන ස්රෝතේ කියලා මේක දිහා අනුංග එකක් වගේ බලන්න ඒක කරන්න අමාරුයි මේ රූපේ දිහා දිහා අනුංගෙ දිහා වශයෙන් බලන්න පුරුදු වෙනකම් ඒක සක්මන් කරනකොට බලන්න නිකන් හොල්මන්ට යන්න බලන්න ස්වභාවයෙන් හුස්ම ඇඳලා බලන්න ඒකල කවදා හෝ මට මේ පරියේ ඥාණය ලබන්න මේ චිත්තසර ඒ නැත්නම් මේ චිත්තසංතානෙ චිත්ත ප්‍රවෘත්තිය විඥාන ස්රෝතේදී බලන්න පුළුවන් දැක්ම දැක්කනම් වැඩිකල් බලන්න ඕන කමක් නැහැ. ඒ බැලීමේ දර්ශනීය පාරවීම සඳහා අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා